නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යස්ස වනත ජාන සම්තිකෝ කේචි විනිබද්ධාය භවාය හේතුකප්පා සෝ බික්ඛු ජහාති යෝර පාරං උරගෝ ධින්නමිව තචං පුරාණන්ති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ විවරණය ප්‍රවිෂ්ඨය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ දසවෙනි ධර්ම දේශනාවටයි දේශනා මාලාවේ දසවෙනි දවසේ භාවනා වැඩපිළිවෙල. ඉතින් මේ දේශනා මාලාවම උරග සූත්‍රය මුල් කරගෙන පවත්ව බව බොහෝ දෙනා දන්නවා. ඒ උරග සූත්‍රය ත්‍රිපිටකයේ කුද්දක නිකාය සුත්ත නිපාතේ කියන පොතේ ඉස්ලාම් සඳහන් වෙන සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රය ඇත්තටම එක එක මාතෘකාවල් එක එක ගාථාවකින් ඉදිරිපත් කරමින් පැතිරෙන සූත්‍රයක් ඒ නිසා එක ගාථාවක අර්ථය වෙනවම හිත ගන්න ගතියක් තියෙනවා. නමුත් හොඳට ගැඹුරෙන් බලනකොට ඒකේ එකින් එකට තුඩු දෙන ගතියකුත් තියෙනවා. එකින් එකට එකින් එකට ඔසවා තබන ගතියක්, උපනායනය කරන ගතියක්, තලු කරන යන ගතියකුත් තියෙනවා. ඒ නිසා භාවනා වැඩමුළුවකදී දවස් 10ක් 11ක් කරගෙන යනකොට එක එක එක අපි ඉදිරිපත් කරගෙන කරන ගියාම මේක නිකන් හරියට අපි කර්මස්ථානයක් වෙනවා. කරගෙන කරගෙන යන එක කරාට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ඒ අදාළ උපදේශ පන්ති ලබා දෙනවා වගේ. ඒ අද අපි ඉදිරිපත් කරගත්ත ගාථාව කියන්නේ යක්ෂ වනත ඥාන සම්තිකේකි. යම් කෙනෙකුට වනතය වනතේ උපන් කෙලෙස් නැත්තේද කියන ඒක තමයි අද මාතෘ වෙන වනත කියන පදේ තමයි අපි අද මේ මාතෘකා කරගන්නේ. දවසේ මාතෘකා වෙන්නේ ඉනිපත් 10 බව ආද හේ බව ආය හේතුකප්ප. මේ වනතෙන් කරන්නේ කාම තණ්හාව ඇති කරන එක නෙවෙයි භව තණ්හාව ඇති කරන එක. වෙන විදිහට කියනවා නම් තණ්හාවේ මුනත නෙවෙයි යට තියෙන අනුශය පැත්තක් විතරදී කතා කරන්නේ. ඒ මොකද අපි සූත්‍රයේ පොදු සැකෙන්න ගත්තොත් ඒ දෙවෙනි ගාථාව දෙලින්ම මේ සාමාන්‍ය මිනිස් ලෝකයා දකින පොදු ගොරෝසු තණ්හා ගැන කතා කරනවා. අපි ඒකට කාම තණ්හාව කියලා කියනවා. නමුත් මේ තණ්හාවේ මූණ දෙක තුනක් තියෙනවා. ඒක නිසා ඊයත් එක්ක අපිට වැඩ කරන්න අමාරු. එක්කෙනෙක් නැතිවම තව කෙනෙක් කොළෝසෝනවා. ඒ වීතිකම් මට්ටමේ තණ්හාවක් පරිඋත්තාන මට්ටමේ තණ්හාවක් සානුසේ මට්ටමේ තණ්හාවක් එනසන් තණ්හාවේ වීතික්‍රම භූමිය පරිඋත්තාන භූමිය සානුසේ භූමිය කියලා භූමි තුනක් සඳහන් වෙනවා ඒකේ අනුසේ මට්ටම තෙනෙන්නේ බොහෝ මිත්‍ර ස්වરૂපී ඒ නිසා හැම කෙනාම මේක නොදැනුවත්ව මේකට බැඳීමක් ඇති කරගෙන දන්නේම නැතුව ආයතර කාම දන්නාට නිසා කාම තණ්හාව යම් ප්‍රමාණයකට තඩමාරු කරගත්ත කෙනා. නැත්නම් කාම තණ්හාවේ ආධිනව දැනගෙන ඒක සීලයක් මාර්ගයෙන්, සමාධියක් මාර්ගයෙන් තුනී කරගත්ත කෙනාට මේ භව තණ්හාව එහෙත් මේ අනුසය පහර දෙන හැටි බලනකොට ඒක හාස්‍යයක් උපදිනවා. ඒ තරම්ම ඒ නොදැනෝ ගියොත් අර අච්චර පිරිසුදු කරගත්ත එක ආය අවු කරගන්නවා. ආයේ මේ නිරවුල් තිබුණ එක අවුල් කරගන්න. පැහැදිච්ච දේ ආයෙ බොර කරගන්න. ඒ නිසා අනිකුත් ආගම් ඒ විදිහට ගිහිල්ලා බොර කරගත්ත හැටි තරුවචන් වහන්සේ එතනින් අතර නොවි මේ අනුසය කියලා සල තියෙන බැලූ බැලමට මිත්‍යා ස්වરૂපය ඒකෙන් කරන මිත්‍ය ප්‍රතිරූපකයක් වගේ කරන හානියක් දැකපු නිසා උන්වහන්සේ ඒවකට පැවිදිච්ච ආගම් වලින් හිස ඔසවලා හිටියා. හිස ඔසවලා මේ ජීවිතය වෙනුවෙන් දකින්න පුළුවන් කියන වගේ අභිජ ප්‍රකාශන කරන්න පටන් අරගත්තා. අනිකුත් ආගම් වලට වැඩිය මනුෂයාට විශේෂ අභියෝගයක් විශේෂයෙන් භාවනා කරලා සාර්ථක වෙච්ච අයක අභියෝගයක් ආගමික ජීවිත ගත කරන අයට අභියෝගයක් ආධ්‍යාත්මික ජීවිත ගත කරන අයට අභියෝගයක් දීලා ඒ ගමන සම්පූර්ණයෙන් කෙලවර කරන්න මේ යට මේ කෙරෙන එහා පැත්තේ කෙරෙන වැඩ කෑල්ල පිළිබඳව හොඳ සිතියමක් හොඳ සමීකරණයක් උන්වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. අන්න එතනදී මේ තෘෂ්ණාව කියන සාමාන්‍ය ලෝකයා දන්නා වූ දස්සන කාමී, ශ්‍රවණ කාමී ආදී රූප බලන්න තිය ආසාව, ශබ්ද අහන්න තියෙන ආසාව, ගන්ධ සුවඳ බලන්න තියෙන ආසාව, දිව පිනවන්න රස පිළිබඳ තියෙන ආසාව මේ කාය පිළිබඳ තියෙන සුඛභෝගී ඥාන වාහන කොට මෙතන දැකිරි වල තියෙන ආසාව මේකේ හිතට මේ ඥාණයෙන් හෝ නැත්නම් Taman කැමති අදහස් කල්පනා කරගෙන සිටීමේ ආසාව කියන බොහෝ ගොරෝසු සාම දාන්න පේන මනින්න ගිරන්න පුළුවන් අපි ආමිෂ වශයෙන් හඳුන්වන ආශාව ලෝකේ පුරාම හතිගුණ පැතිරිච්ච දෙයක්. භවයේ පුරාම පැතිරිච්ච දෙයක් සංසාර පුරාම පැතිරිච්ච දෙයක්. නමුත් ඒකේ කියන ආදීනව දකින්න ඇත්තොත් ඉන්නවා ලෝකේ. ඒ ධර්මෙ විතරක් නෙවෙයි. අනිත් ආගම්වලත් ඉන්නවා මේ කාමයේ ආදීනව කොටසක් තියෙනවා. ඒක හරියට මේ ඇඹලයා මීපැණි බෝතලයකට බැහැවුවා වගේ ඒ මීපැණි පීගෙන පීගෙන යනකොට අන්තිමට මේ පැණීම වැටිලා නැරලා අර අමෘතයක් කොටිවිච්ච මේ පැණිය ඒකම පාශයක් වඩපත් වෙනවා ඒක මේ මෑතකදී ඒ කාම ආසාව නිෂ්ඨ කරන්න ගිහිල්ලා මේ ඇතිවෙච්ච භයානක ලිංගික රෝග ඒ වගේම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමත් නිසා ඇති වෙලා තියෙන මේ බේරගන්න බැරි සමාජ තත්ත්වෙ හොඳටම පේනවා ඒ හොඳට මොලේ තියෙන මිනිස්සුયો ඒකට වැටෙනාට පස්සේ ඒකම විනාශ වෙලා යන හැටි. ඒ නිසා කාම ආසාවේ කාම තණ්හාවේ ආදීනව තේරුම් ගත දෙයක් තියෙනවා. ඊට පස්සේ තමයි ඇත්තෝ ඒ ආධ්‍යාත්මයට වැටෙන්නේ ආගමකට වැටෙන්නේ. ඉතින් ඒ ආගමකට වැටිච්ච හැම කෙනාටම හරියනව නෙමෙයි. බොහෝමත්ම කලාතුරකින් කෙනෙක් තමයි ඒ බොහොම ශක්තිමත් සීල ශික්ෂාවකට පිටලා තමන්ගේ චරිතය හදාගන්න. එහෙම නැත්නම් ගුණ චරිතයක් දවසින් දවස දවසින් දවස හයි කරගන්නේ ශක්තිමත් කරන බලාපොරොත්තුකින් කෙනෙක්. ඒ ගුණ චරිතය මත ඉගෙන සමාජයක් හරියන්නේ ඊටත් බොහොම සුළු පිළිසකට. තාමත්ම කලාතුරකින්. අන්න එතනදී තමයි මේ අනුසය වශයෙන් පරිණාම වෙවිලා ආයසරයක් අර වගේම බන්ධනයක් බඳිනවා. ඒක බොහෝම සියුම්. ඒක ආසාවෙන් අරගෙන ඇඟේ දාගන්න එකක් වගේ පේනවා. දන්නේ නැතුව අච්චර අමාරු අරතනම් වහා දුක් වෙන දෙන කාම ආසාවෙන් වෙන් වෙලා ඊ ගාවට ලැබිච්ච මේ විශ්ව වලාගෙන පැමිණෙන මිත්‍ර ස්වරූපයෙන් පැමිණෙන මේ කාමය ඒ කාම අනුසය දන්නේ නැතුව ඇසුරු කරන්න ගිහිල්ලා අර තුවාලේ හොදලා වනේ මොක පෑදුනාට පස්සේ පිසි බීජ ටිකක් අතුරු කරනවා වගේ වැඩක් වෙනවා. ඉතින් මේකට බණ කියනකොට උපදෙස් දෙනකොට සාමාන්‍ය කාම ලෝකයේ ඉදurang පිනවන කාම ආසාව තියෙන කෙනාට කියන බණක් නෙවෙයි මෙතන. මෙතන කියන්නේ භාවනා යෝගාවතෙන් අවශ්‍ය කරන විපස්සනා බණක්. එක එක පැතිම් බන්නුනේ බණ අහන්න සුදුසුකම් තියෙනවා. එහෙම නැති කෙනාට ඒක කලෙමුණින් නමල වතුර ඇක්කිරෝ වගේ මේ ලෝකේ කීයක් හරි හම්බවද කණ්ඩවත් බැරුව අපි නඟනවා මේ ගැඹුරු බණ ඔය බණ කණ්ඩද කියලා පැත්ත කරලා ඉන්නේ. නමුත් අර භාවනා කරන කෙනාට තේරෙනවා මෙච්චර අවුරුදු 15ක් 20ක් භාවනා කරා 30ක් 40ක් භාවනා කරා මොකද මේකට යන කරකැවෙන්නේ. අන්න එහෙම කෙනාට මේ පොටපාදලා දුන්නොත් තේරෙනවා කොහොමද බුදුහාමුදුරුවෝ අනිකුත් සාස්තුන් වහන්සේලාට අද විශ්ුනේ කොහොමද මේ ධර්මයේ ණය ධානික වෙන්නේ කොහොමද මේ ධර්මය එnde එnde එnde එnde මහමෝද වගේ ගැඹුරින් ගැඹුරට යන්නේ කොහොමද මේ ධර්මයේ විශ්ින් අපේ ඉදරන් මේට වඩා ගැඹුරු ධර්ම වලට සුසර කරලා සංවේදී කරලා අපිව ආර්ය තත්ත්වපත් කරන්න කියන එක ක්‍රමිකව වැඩ දෙහැටි තියෙනවා ඒ නිසා මේ ඒ කාමයාගේ භවතාවට යන පැත්ත කාමතාව නෙවෙයි භවතාවට යන පැත්ත අනුශයක් වශයෙන් ගත්තොත් මේ වනත කියන පදයෙන් සඳහන් කරන්නේ අන්නේ අනුශය වන අනුශය විය හැකි කාමාසාව ධනවන මානසික තත්ත්ව ටික. ඉතින් බුදුරජාණන් සඳහන් කරන යමෙකුට අන්නේ වෙනි මිත්‍ර ස්වરૂපයෙන් මතු කරන කාම අනුශය මතු කිරීමේ යාන්ත්‍රණය දරන එක ගලවලා ගන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට විනිබද්ධාය බවාය හේතු නැවත වක්‍ර මාර්ගයෙන් භවයට බඳින අතරමඟදී හම්බ වෙන බැලූ බැලමට පේන්නේ නැති බැලූ බැල මිත්‍ර ස්වරූපයෙන් පේන මිත්‍ර ප්‍රතිරූපකයක් දැනගෙන අන්න ඒක හැසිරීමේ විශේෂ ඥානය කියන කෙනාට මේ සංයෝජන ධර්ම මේ හැකිලි ගලවන්න පුළුවන්කමක් තියෙනවා. ඒ අනුව වනත කියන ಪದේ තමයි අපි අද විග්‍රහ කරන්න බලාපොරොත්තු වෙන්නේ වනතේ කියලා කියන්නේ පොදු හොදු මතු පිට පේන කාමාශාව නෙවෙයි ඒ කාමයාගේ තණ්හාවේ අනුසය අවස්ථාව. මේ අනුසය අවස්ථාව දැක ගන්න නම් අර ගොරෝසු පට පිට තියෙන රට්ට ගලවන්න ඕනේ. ඒ නෙල්ල ගැලෙව්වට පස්සේ තමයි ඇක්චුලි මේක තියෙන්නේ. ඒක බොහෝ වෘද්ධුවට බොහෝම ප්‍රියලවන සුළු විදියට තිබුණට පාශයක් තියෙන එකට. ඒ පාශයේ පිළිබඳව කවදාකවත් එතෙන්ට නොදැනුවත්ව ගිහිල්ලා තමන්ගේ සොයා වූ ඥානෙ තමන්ටම පහළ වෙන ඥානකින් කවම කවදාකවත් ගැලවෙන්නේ නැහැ. ඒ නිසා උත්සාහ කළ පුද්ගලිකව කරන උත්සාහයෙන් මේ මේ ලක්පයයි කියන එකත් එකයි ගියාට මෙතනින් යහට ගලවන්න බෑ. මෙතනින් යහට අනිවාර්යයෙන්ම ਸਰුවත්න උපදේශයක්, ਸਰුවත්න ශ්‍රාවක උපදේශයක්, කල්යාණ මිත්‍යාගේ අසුරක් පරතෝ ഘോഷක් අවශ්‍යයි. ඒක නිසා ਸਰුවත්න වහන්සේගේ භාවනා ක්‍රම උගන්වන අවස්ථාව ගැන සඳහන් කරනකොට ඒ පරිසම්මිදා මාර්ගයේ භාවනා ක්‍රම හතරක් පුරුදු කළා තියෙනවා. එකක් තමයි සමත පූර්වංගම විපස්සනා. කෙනෙක් සමත පටන් අරගෙන සමතේ යම් ප්‍රමාණයකට උපචාර සමාධිය හෝ ප්‍රථම ධානය හෝ ද්විතිය ධානය හෝ චතුර්ථ ධානය හෝ අනිකුත් අරූප ධානයමකින් හෝ විපස්සනාට හරවලා සමත පූර්වංගම විපස්සනාවේ නිවන් කෙලවර කරන්න පුළුවන්. තව එකක් තියෙනවා විපස්සනා පූර්වංගම සමතේ. ඒක තමයි හුඟක් වෙලාවට මේ කාර්යබහුල ජීවිතවල ජනප්‍රිය වේගන යන්නේ අර සමතේ කරන් තරම් විවේක භාවනා මධ්‍යස්ථාන නෑ. අරණියේ තියෙන ආසනේ කොහොම හරි පුළුවන් තරමකින් සතිය පුරුදු කරලා මේ ගත කරන කාර්යබහුල ජීවිතයේදීම සමාධියට වැඩිය සතිය ඉස්සර කරලා කොහොම හරි මේ විපස්සනාව කියන එක මේ අමතර දැක්ම පුරුදු කරලා පුරුදු කරලා හිත අර කලබල කංකරච්ච කටළු අතරේ කීකරු කරගන්න පුරුදු කරාට පස්සේ එයාට පුළුවන් ඕනනම් සමාධියකට හිත යවන්න ධානයකට හිත යවන්න පුළුවන් එතකොට අර වගේ මූලික නිස්සද්ද පරිසරම ඕනේ නෑ. ටිකක් කලබලකම් කඩලා තියෙද්දි හිත දැඩි කරගෙන භාවනා කරලා විපස්සනා පූර්වකම සමතට යන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා යෝගනාර්ථ භාවනා කියලා. විපස්සනා සූත්‍රත්වයක් කරනොත් ඒක කරනවා සමතර සූත්‍රත්වයක් කරනොත් එහෙම කරනවා දෙක එකට ගැට ගහලා අර දෙන්නෙක් මැදපු නගුලක් වගේ යුගනන්ද භාවනා කරන්න පුළුවන්. ඒ යුගනන්ද භාවනාව ඉස්සරහට යනකොට සමත පූර්වංගම කෙනත් විපස්සනා පූර්වංගම කෙනත් දොර අරගෙන යන්න ඕනේ. තමන්නේ සමත යානික උපනිෂ්ඨේ සම්පත්‍ය දහිත කෙනෙක් විපස්සනා යානික උපනිෂ්ඨේ සම්පත්‍ය කෙනෙක් කියනට වඩා ඉස්සරහට ගියාට පස්සේ කොණ්ඩ තියෙන කෙනා දැත්තට බඳිනවා කියලා කතාවක් තියෙනවා. ඒක සමතට උනන සමත ගොන විපස්සනාට උනන විපස්සනා කරන කොහොම හරි කියලා කපාන යන කමක් තියෙනවා. මේ තුන සාමාන්‍ය ප්‍රසිද්ධයි. මේක මේ පැත්තට තියෙනවා. නමුත් හතරවෙනි ක්‍රමයක් තියෙනවා ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. මේක එච්චර ප්‍රසිද්ධ කතාවක් නෙවෙයි. ඇත්තටම මම ඔය ප්‍රවිදි වෙලා අවුරුදු 7කට විතර පස්සේ උපසම්පදා වෙලා අවුරුදු 7කට විතර පස්සේ බුරුමේ ඉඳලා පාවොක් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරලා හැමතැනම වගේ ඇවිත්තා. අන්නේ ගමනේදී උන්වහන්සේවක් වැඩ හිටිය අපේ යාපැත්ත ධර්මායතනයේ ඇවිල්ලා එක දවසක් නිසන්වන්ට ආවා. ඇවිල්ලා ලකුවා ගෙවල් ඇතුළට මට එන්න බෑ මම අර හේවන ගණක ගහකට වාවිලා ඔක්කොම නිසන්වනේ සංඝයාත් එක්ක කියලා හේවනල්ලේ දාණයෙන් පස්සේ අපි ධර්ම සාකච්ඡාවක් කරා. ධර්ම සාකච්ඡා කරනකොට අපේ එවකට හිටපු ලොකු ස්වාමීන් වහන්සේ කේමනන්ද ස්වාමීන් වහන්සේ බොහෝමත්ම භක්තිමන්තව මහසි භාවනා ක්‍රමී කරන කෙනෙක්. පාවුසයිටදී බාලයි පාවුසයි එතකොට බොහොම රටේ ලෝකෙ පිළිගත්ත කෙනා ඒ ස්වාමීන්ගෙන් ඇහුවා ස්වාමීන් වහන්සේ මේ සම්මුද්දච්ච විග්ගහිත මානස කියන්නේ මොකද්ද කියලා. ඒකෝට මම වටපිට බැලුවා මම වචනෙවත් අහලා තිබුණේ නැහැ. එහෙම භාවනා ක්‍රමයක් පිළිබඳ වචනෙවත් අහලා තිබුණේ නැහැ. බණ්ඩරන්නේ කියන සමත පූර්වංග විපස්සනා විපස්සනා පූර්වංග සමතේ සහ යුගනත්. ඊට පස්සේ පාවොක්සයිඩ් මතක් කරා මේ භාවනා කරගෙන යනකොට මේ උපක්ලේශ කියලා જાතියක් පහළ වෙනවා. ඒ උපක්ලේශ වලට ප්‍රේම කරුවොත් අහුනොත් තෘෂ්ණාව ඇති කෙරුවොත් ඒ පුද්ගලට එතනින් යට යන්න හම්බෙන්නේ නැහැ. ඒ තමයි පහළ වෙන උපක්ලේශ උද්දච්චය පිණිස හේතු වෙන්නේ තියෙනවා. මනසේ කැළඹීම පිණිස හේතු වෙන්නේ තියෙනවා. අන්නේ මනසේ ධර්මයෙන් හට ගන්නා වූ කැළඹීම ප්‍රහාණය කිරීමේ ක්‍රමයක් බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා. ඒක තමයි කියන්නේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. ඉතින් ඒක මට ප්‍රශ්නේ අලුත් දෙයක් වුණා, උත්තරේ අලුත් දෙයක් වුණා. පස්සේ හන්දෑ විදිහම කේමනන්ද ස්වාමීන් කියලා බඳලා හුවා ස්වාමීන් මේක මොන පොතේ කොහෙද කියන්නේ කියලා. ඊට පස්සේ පරිසම්පදා මාර්ගයේ පොත දිගාරලා මට කිව්වා මෙන්න මේක කියවන්න මේ පැවිදි වෙච්චයත් භාවනා කරන යත්වා දැනගන්න ඕනේ කියලා. ඊළ බලනකොට තියෙනවා සම්මුච්ඡයිත සම්මුද්දච්ච විග්‍රහිත මානසිකය. ඉතින් ඒක අපේ මාත විඥානාරාම ස්වාමීන් වහන්සේ අපේ මිහිරනාය ස්වාමීන් වහන්සේ ඒ සත්‍යවිසුද්ධිසා විදර්ශනා ඥාන කියන පොතේ කියලා තිබුණා මම මේ පොතත් කියවලා තිබුණා මගේ පොත කතෝලික මිනිසුන්ට බයිබලේ වගේ මතුන් කොහොමද පිට වෙච්ච පොතක් හැබැයි මේකට මේ කියන්නේ මේ සම්මුද්දත් විකයිත මානසිකෙන් නම් මම දැනගෙන හිටියේ ඒ පොතේ හොඳට විස්තර කරනවා ලොකු ස්වාමීන් වහන්සේ අතින් ලොකු ඉතිහාසගත සේවයක් උන්වහන්සේ මේ ලාංකීය විපස්සනා සමාජයට භාවනා සමාජයට ඇති කරා. උන්වහන්සේ බොහෝම ලස්සනට පෙන්ලා දෙනවා මේ උපක්ලේශ ධර්ම පහළ වෙන හැටි. උපක්ලේශ ධර්ම පහළ වෙන්නේ ශීල ශික්ෂාවේ පෑහෙන ශක්තියක් තියෙන කෙනෙකුට. කියන්නේ ශීලයේ පිළිබඳව ගමනට බාධාවක් නැති මට්ටමට යනකම් ශීලය හොඳට පිළිසිදු වෙච්ච කෙනෙකුට තමයි මේ උපක්ලේශ පාළුවේ. ඒ සමාධියෙත් නිවන් දකින්න ඕන තරම් සමාධියක්. එක එක නායක මට වෙනස් වෙනවා. ආවට පස්සේ ඒ සමතය සමාධියත් එකලස් වීම තුලින්. එහෙම නැත්නම් භාර ඍජුවීම තුලින් භාර මුලින්ම මතුවෙන ලකුණු ටිකක් තියෙනවා උපක්‍රේෂ කියලා. අන්නේ උපක්‍රේෂ පහළ වෙනකොටම අනිවාර්යයෙන්ම යෝගාවචරයකට බැඳෙනවා. ඒ බැඳීම නිසා ගුරුවරයෙක් ළඟට ගිහිල්ලා මේක හරියට කියලා ගුරුවරයා මේක පෙන්වලා දීලා ඒ විශේෂයි මේක තෘෂ්ණාවක් බවත් මේ තෘෂ්ණාව කාම තෘෂ්ණාවෙන් වෙනස් වෙන දෙයක් බවත් මේක හේතු වෙන්නේ භව තෘෂ්ණාවට බවත් නිසා මේකත් එක වැඩි පරිපාසනකම් ඇඟලුම්කම් ආලින්ගන පවත්තන් දෙපා මෙනෙහි කළ ඉවත් කළ යුතු බවත් ගුරුවර කියලා දුන්නාට පස්සේ සමහරුන්ට ඒත් එකයි කරන්න බෑ කියලා දුන්නත් අයින් කරන්න බෑ. ඒ තරම්ම තද ඇල්මක් නැගීමක් එකට ඇති ඒ ඇති වෙන්නේ සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධි හතරක් පහළ වෙච්ච යෝගාවචරයක්. මෙතනින් පස්සේ තමයි යාට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා කියන්නේ මේකයි මාර්ගය මේක අමාර්ගය කියලා වැටහෙන්නේ මෙන්න මේ කඩේම පැනලා පස්සේ. ඒක නිසා හරි වටින තැනක් භවනා ජීවිතයේ ඒ විතරක් නෙවෙයි මේ මූල ධර්මානුකූලව දාර්ශනික වශයෙන් ලස්සනට පෙන්ලා දෙනවා බුදුරජාණන් වහන්සේ මේ යන ගමනේදී බොරවලු බොර බොරු වලවල් එහෙම නැත්නම් උගුල් මේ කාලේ කියනවා ලෑන්ඩ් මයින්ස් අහුවෙන හැටි බට්ටු වලලා දිනනවා ගියොත් කකුල කරලා බට්ටු වලලා දින බව දැනගෙන පරිස්සමෙන් ගියොත් අපිට කඳ උඩට යන්න පුළුවන් වෙනවා ඊට පස්සේ සටනකුත් තියෙනවා ඉතින් මේ දේවල් හඳුන්වා දෙන්න අපිට අවස්ථාවක් ලැබෙන්නේ ගාක් වෙලාවට ලෝකයට මොකද හේතුව ලෝකයට මේ සීලය පිරිසුදු කිරීමත් මහ ලොකු දෙයක්. එන්නේ එන්නේ එන්නේ Tamanට සීලය අවශ්‍යයි සීලය ලදලද අවස්ථාවේ දිනු කර ගන්න ඕනේ කියන එකටත් බණ කියන්නේ කිව්වොත් එච්චර පිළිස කැමති නැහැ. ඊට පස්සේ සමාධිය ලැබීමත් බොහෝම දුෂ්කරයි හැබැයි මේ සීලේ සමාධිය මතින් මතුවෙන උපක්ලේශ ගැන කතා කරන්න ගියොත් ඒගොල්ලෝ හිතනවා එනම් මේ සීලේ නරකක් කියන්න හදනවා සමාධිය නරකක් කියන්න හදනවා මෙච්චර අමාරුවෙන් හදාගත්ත සීලේ සමාධියෙන් පස්සේ නේද ඔය කියන දේවල් එන්නේ ඌවට කෙනෙක්ම් කරලා කොහොමද ඒක ආශා කරන එක කාම තණ්හාව නෙවෙයි නේද ධාර්මිකයි නේද ආගමයි නේද කියලා තන්නියම කල්පනා කරනවා කල්පනා කරලා අර ඇඹලයා වැඩි කටිය දීපරි ගොණ්ඩ හදනවා වගේ දීලා ඒක වැටුණාට පස්සේ සම්පූර්ණ ධර්මයට ආගමට සාසනයට වටන පුද්ගලයේ අර වගේ තැනකට වැටලා දඟලනවා දකින්නට හරිම සංවේගයක් ඇති වෙනවා. ඒ මිනිස්යාගේ දෝෂයක්ද එහෙම නැත්නම් මේ යුග පෙරලියක්ද කොහොමද මෙවැනි කෙනෙක් ගලවන්නේ කියන එක හරීම සංවේගයෙන් යුක්තව බලන්න අන්න ඒකදී පොඩි සමාජ ධර්මයක් එහෙම නැත්නම් පොඩි ඉංගියක් කරනවා නම් යම් කිසි කෙනෙක් නිවනම බලාපොරොත්තු වෙලා කරනවා නම් මෙයා ගලවන්න පුළුවන් නිවනෙන් මෙපිට බලාපොරොත්තු වෙන මේ සුව සේවාවල් අනුන් සුවපත් කිරීම එහෙම නැත්නම් මේ ලාභ සත්කාර කියන මොනම හරි කුණු කන්දලක් දිහා බලන් භාවනා කරන උතන එක තැනම කරගෙන පටන් ගන්නවා දිය සුලියට අහුනවා. ඒ නිසා ඒ අහුවෙච්ච මනුස්සයත් වග කියන්න ඕනේ කියලා කියයි. නමුත් අහිංසකයි. මොකද මේ කාම තණ්හාවට අහුවිලක් නෙමෙයි මෙතන තියෙන්නේ භව තණ්හාවට අහුවිලක්. ඉතින් ඒක නිසා භාවනා කරන අය භාවනා කරන කියන්නේ අහලා තියෙනවා. මේ යන ගමනේ ගුරුවල වල්පගයක් තියෙනවා. මේ යන බට්ට වලලා තියෙනවා. ලෑන්ඩ් මයින්ස් තියෙනවා. අන්නව දැනගෙන යන්න මේ ධරතය ධරතයෙන් උපන් කෙලෙස් භවයට නැවත බඳින බව. ඒකෙන් කෙලිමවතින් අල්ලලා බඳිනව නෙවෙයි. සියුම් මාර්ගයෙන් වංචනික ක්‍රමයට බඳිනවා. අන්නේ බාඳින ධර්ම ටිකට අපි පොත්පත් වල දස උපක්ලේශ කියලා පැහැදිලිවම තේරවාදී උගන්වනවා. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියේ පළවෙනිම ප්‍රධානම කඩයිම පණින්න තියෙන හරි එක තමයි මේ උපක්ලේශ ධර්ම 10. මේ උපක්ලේශ ධර්ම 10 10ම ලොලිපොප් එකක් වගේ, අයිස්ක්‍රීම් එකක් වගේ. චොක්ලට් එකක් වගේ. හරිම රසයි. හැබැයි කෑවොත් දත් සවුත් වෙනවා. හැබැයි නොකත් බෑ. පළවෙනි වතාවටයක් කනවාමයි. කාලවල සීමාව දන්න එක තමයි මාර්ගය සහ මාර්ගය දැනගැනීමේ ලකුණ. ඒ නිසා මේ අනතුර සිද්ධ වෙන්නේ භාවනාව හරියන කෙනාටයි කියලා හිතේ තියාගන්න. ඊයේ මං කියලා දුන්නේ ඊයේ බුදුහාමුදුරුවෝ තවස්තාව දුන්නේ භාවනාව වැරදුනාට පස්සේ පශ්චාත්තාප වීමේ දෝෂය. ධරතය දැවිලි කැවිලි ගතිය. එතින්දි පශ්චාත්තාප වෙන්නත් එපා. හරි ගියයි කියලා උදම්මනන්න යන්නත් එපා. මේක තමයි අමාරු විකිනන්න අමාරු නිෂ්පාදනයක් මෙතන තියෙන්නේ. ඉතින් අපි මේ උපක්ලේශ එක එක අරගෙන කල්පනා කරලා බලුවොත් කොහොමද මේව වැඩ කරන්නේ කියලා පළවෙනියම සඳහන් කරලා තියෙන උපක්ලේශ ඕභාසය. ඕභාසය කියන්නේ ආලෝකයක් දකින්න. ඉතින් සා භාවනා කර කර යනකොට ආනාපාන භාවනා පිම්බි වැහැකිලිම භාවනා කරන යනකොට ඒ භාවනාවේදී හිතත් කයත් අරමුණත් සංසිඳනකොට සංසිඳනකොට ඒ නීවරණ නැති බව වැටහෙන්නේම අන්ධකාරය දුර වීමක් වශයෙන් හිස්තනක් වශයෙන් ආලෝකයක් වශයෙන් ඕභාෂයක් වශයෙන් නිකන් උදේ පාන්දර තිරණ දෙන්න ඉස්සලා ආත්පස කරුණාලෝකේ නැගගෙන ඉන්නවා වගේ. ඉතින් ඒකට ප්‍රිය භාවයක්, ඒකට බැඳෙන බවක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නිසා පුද්ගල දෝෂයක් නෙමෙයි. ඕභාෂයක් ඇති වෙනවා. අන්නේ ඕභාෂය ඇති වුණාට පස්සේ අනිත් දවසේ යෝගාවචර වාඩි වෙන්නෙම අනේ මට අර ඕභාෂය යකන් කියනවා. ඉතින් ඒක ආවේ නැත්තම් හිතනක් කරගන්න. ඒ නිසා කවදාකවත් ආයේ එන්නේ නැහැ. නිසා කරන්න තියෙන්නේ යෝභාවය. අපි මොකද ආනාපානේ සංකීර්ණිච්ච නිසා. අදත් කරන්න තියෙන්නේ ආධුනිකයෙක් වගේ වාඩි වෙලා හිමීට ආනාපානට හිත තියලා ආනාපානේ කී කරවගත්තොත් ඕභාවය එන්නේ කියනවා. ඒ වුණත් අද ආවයි කියලා හිතමු. ආවට පස්සේ ආනාපාන පැත්තක දාලා ඕභාෂය දිහා බලනවා කියලා කියන්නේ කලින් ආපු අඟතියේ කනතියේ පිටිපස්සේ ආපු අඟ දිහා බලනවා. ඒ නිසා මෙතෙන්ද යන්න හේතු වෙච්ච ආනාපානයේ කේදී ඒ ආනාපානය නිසා මතුවෙච්ච මේ අංග කනකේදී අංග අංගේ අංගේ බලනවා කියන එක තුච්ච වැඩක් කියලා අපේ ගමේ තත්ත්වයට කියනවා. ඊට වැඩිය තුච්ච වැඩේ තමයි අංගේ ඉඳලා කන කන එක. ඒක තමයි සිද්ධ වෙන්නේ මේ අංගයි කනයි වෙන් කරගන්න බැරි. ඒ නිසා ආලෝකයේ මතුවීම සුබ ලකුණක්. නීවරණ දුරු වීමක් බව දැනගන්න. මේකට ආසා කිරීම තමයි මෙතන කියන්නේ වනතජා කියලා. භව තණ්හාව නිසා ඇති වෙන අනුසයක් මෙතන තියෙනවා. ඒකට සාධාරණ හේතුවක් වෙන මේක ආශා කරන්න. මොකද මේ කාවේ සීලවන්ත ජීවිතයක් තුළ. මේ කාවේ සමාධිමත් ජීවිතයක් තුළ මේ තණ්හාව රූප, ශබ්ද, ගන්ධ, රස වලින් ආපු කාම තණ්හාවක් නෙවෙයි. එනිසා මේක ආගමිකයි ධාර්මිකයි. නමුත් මේ ඕභාෂයට ඇති බැඳීම මේකේ කියන බොරු වලක ස්වභාවය. එහෙම නැත්නම් මායාකාරී ස්වરૂපේ දන්නේ නැතුව ඕභාෂය දිහා බල බල ඉන්න පටන් අරගත්තොත් ආනාපානට අනදර වීමක් වෙනවා. ඊට පස්සේ ආනාපාන දිගේ යහලන්න බැරි වෙනවා. ඒක නිසා ආලෝකය කියලා කියන්නේ භාවනාවේ හොඳ ලකුණක් වුණාට ඒක නිසි තැන දෙනවා මිසක් ඕනකට වැඩිය ඒක අපේක්ෂා කරගෙන භාවනා කරන්න හෝ ඒක නොලැබුණයි කියලා කනගාටු වෙන්න යනවා වෙනුවට ඒක ඵලය නම් යෝගාවචරයාගේ භාවනාව වෙන්න ඕනේ ඒකට අවශ්‍ය කරන හේතු සම්පාදනය කිරීම පමණයි ඵල අපේක්ෂාව භවතණ්හාවට හේතුයි. ඒකට අවශ්‍ය කරන හේතු ටික තමයි හොඳට කයිතම්පත් කරලා තියෙන්නේ. ස්වභාවයෙන්ම මතුවෙන ආනාපාන බලන්නේ ආනාපානෙ මතුවෙනවා. ආධුනිකෙක් වාගේ කිසිම අපේක්ෂාවකින් තොරව මුළු හදින්ම ආනාපානට ප්‍රේම කරනවා. මේ මුළු හැදින් ප්‍රේම කරන්න බැරුව පස්සේ ඉන්න තියෙන ප්‍රභාස්වරය ගැන ආලෝකය ගැන කන කල්පනා කරමින් කෙරුවොත් ආනාපානට ඉබේම වැටෙනවා මට පාවායට හොදි බෙදන්නා වගේ බෙදිල්ලක් බෙදෙන්නේ. එතකොට දීගේ කැඩිකල් කරන්න බැරුව ඒක නිසා ඒ ඉස්ලාම් තමයි ආනාපානයට ගරු කළා වගේ දැන් ඉපදිච්ච දරුවෙක් හුස්ම ගන්න ඉගෙන ගන්නවා වගේ හැමදාම වාඩි වෙනකොට ආධුනික හිතක් අරගෙන මට මේ ආනාපානයේ හිත පැවැත්තිල්ල නිවන හා සමාන දෙයක් ඒ තිබුණොත් ඇතිමත කියලා ඒකට කරු කරගෙන යනවනම් ආනාපාන තුළින් හැමදාම ඕපාසයට ගිහිල්ලා ඒ ඕපාසයේ ජීවුණු තියුණු කරගෙන ඒ ජීවුණු තියුණු ඕපාසයේ තුලින් ආනාපානය බලන එක ජීවුණු තියුණු ඕපාසයේ තියෙද්දී ආනාපානය බලනවා කියන එක මේ තණ්හාවේ අනුසය අවබෝධ කරගන්න අවස්ථාවක් අපි හේතු කර්ම දක්වන්නේ කියොත් මේ ඕභාසයේ ධර්මය තුලින් ආවේ සීලය තුලින් ආවේ සමාධිය තුලින් ආවේ මගේ දක්ෂකම තුලින් ආවේ නිසා මම මගේ ඕභාසයේ ප්‍රේම කරපුවම කාටවත් මොකද කියලා අහුවොත් වෙන්නේ මොකද්ද අර අනුශේෂිත ඉඩ දෙන්නේ ඒ නිසා ඕභාසයේ මෙතන ඉන්න හුඟව දෙනෙක් අත්දකලා තියෙනවා ඒ ගැන කතා කරනකොට කට උල් කරගෙන කතා කරනකොටම පේනවා හරි හරි කට්ටිය කාලා තියෙන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඒක පිළිබඳව එච්චර අගය කිරීමක් නෑ උන්වහන්සේ දන්නවා හොඳයි බබා කමක් නැහැ. හැබැයි ඔබ වැඩිපුර කන්න බෑ දක්ෂ උත්තේ. බත්කන් ඉස්සෙල්ලා චොක්ලට් ඉන්න එක. ඩෙසර්ට් එක ඉන්න එක පොඩි උන්ගේ හැටි. අම්මලා ගන්නවා ඒක කෑවොත් බඩ පිරුණොත් බඩ පිරෙනව නෙවෙයි වෙන්නේ ඒ බත් ගන්න. ඒක නිසා අම්මලා කරන්නේ ඒක පොඩ්ඩක් දීලා පුළුවන් තරම් බත් කාණ්ඩ උත්සාහ කරනවා. ඒ ගුරුවරු පුළුවන් තරම් උත්සාහනේ ඕවාසේ දකින්න. හැබැයි ආනාපානේ පාව දෙන්න එපා. ආනාපාන අනදර කරන්න එපා. කෙනෙහිලි කරන්න එපා. කෙනෙහි නොකිරුවත් ඕබාජර ප්‍රේම කිරීමම ආනාපානෙට කෙනෙහිලි වීමයි. අන්නතර වනසේ තේරුම් අරගෙන ඕබාසේ තියන්න ඕනේ තැන නතර කරන්න පුළුවන් නම් අන්න ඒකට කියනවා යස්ස වනත ඥානසන්තිකේති යමෙකුට ඒ වනතේ කිසිත් නැත්තේද ඒ පුද්ගලයාට එනිබද්ධය භවය හේතු කප්පා නැවත භවයක් ඇති කිරීමට හේතු වලින් නිදහසක් ඒකුත් කියලා ලබන්නේ. ඕපාසයට ප්‍රේම කිරීමම භවයට කරන ආකාරය. ඕපාසයට නිසිතන දීම වෛර කරන්නත් එපා. ඒකත් මම දකලා තියෙනවා සමහරව හරි බයෙන් මෙන් බනකොට පස්සේ ආලෝකේ එනකොටම කරප්පන් ගන්නවා. ඒකට ඇලර්ජික් වෙනවා. ආලෝකය આવුත් මම සමතේට වැටෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මට විපස්සනා ඕනේ කරන්න කියලා එහෙමත් ඒකත් බෑ. ආලෝකේ එන්ඩර්ල එක සිත් වලට ගන්න යන්නත් එපා. ආලින්දනය කරන්න යන්නත් එපා. මහා ආනාපානත් එක්ක ගණිතන පවත්වන එකයි මේ වචන බුද්ධ වචනෙන් අපිට කියන සාධාරණ. ඒ වගේම ඕභාසය වගේම ඕභාසයත් එක්කම තරුණ ප්‍රීතියකට කියන්නේ ප්‍රමෝදය කියලා අනිවාර්යම මතුවේ. නිවන ධර්ම නැති වෙනකොට හැම මස්පිඩුවක්ම හැම සෛලයක්ම බොහෝ ප්‍රමෝද තත්ත්වයකටපත් වෙනවා. නිකන් මුළු ඇඟම කවුරුහට ඇවිල්ලා මසාජ් කරනවා. දුවර ප්‍රමෝදය කරනවා. ඒ ප්‍රමෝදයේ දිගේම යනකොට ප්‍රීතියටපත් වෙනවා. ඒ ප්‍රීතිය සාමාන්‍යයෙන් කියන්නේ හොඳට පුංචි බෝට්ටුවක මුහුදේ වැඳට ගිහිල්ලා මුහුද උඩ පහළ යනකොට වැල්ල අර බෝට්ටුවේ ඉඳගෙන පැද්දෙනවා වගේ ඒත් හොඳ සස්පෙන්ෂන් කියන කාර් එක වාහනයක යනකොට වලක වැටිච්චාම අර Taman ඇතුළේ යන මගීන්ට දැනෙන සැප වගේ ඒ ප්‍රීතිය හොඳට තේරෙනවා අන්නේ ප්‍රීතිය තේරෙනකොට මම දන්නවා මම හාත්පස ඔබහස වෙලා තියෙනවා. හැම ඇඟේ හැම තැනම පැතිරිච්ච ප්‍රමෝදයක් තියෙනවා. ඉතින් ප්‍රීතියට ආශකන. ධාර්මික ප්‍රීතියක් නිසා මේක හරියට ද්විතිය ධානයේ වාගේ සමත භාවනාවේ හම්බෙන විතක්ක ਵਿਚාරයන්ගෙන් තොර වූ කිසිම මෙහෙය කිරීමක් කරන්න ඕනේ නැහැ. ආනපනෙ පේන්නේ නැහැ. ඇඟ හොඳටම තම්පත් වෙලා තියෙනවා. ඒ තැන්පත් වෙනකොට මේ මතුවෙන ප්‍රීතිය පස්සනක් ප්‍රීතියක් වශයෙන් අපේ පොතේ සඳහන් කරලා තියෙනවා කණික ප්‍රීති, කුත්තික ප්‍රීති, උබ්බේග ප්‍රීති, පරණ ප්‍රීති, ඔක්කාන්තික ප්‍රීති, පරණ ප්‍රීති වශයෙන්. අපි සාමාන්‍ය සිංහලෙන් කියන පස්සන ප්‍රීතියෙන් පිටවත් හිත පිනා ගියයි කියන්නේ. අන්නේ ප්‍රීතිවලින් විශේෂ මේ ඔක්කාන්තික සහ පරණ ප්‍රීතිය වෙච්චහම ඒ භවනයේ සහ ඔක්කාන්තිකේ පේන්නේ කිරියලියක් කුතුල හාත්පසින් වැක්කෙනවා වගේ තමන් ඉඳගෙන ඉන්න මුළු ශරීරෙම පෙඟෙනවා. ඒ ප්‍රීතියෙන් පෙඟිලා ඉතිතිලා. කදාකත් ඇති කියන්නේ හිතින් නැති විදිහේ ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. ඉතින් මේකත් අර කිව්වා වගේම සීලය තුලින් එන එකක්. අර කිව්වා වගේම සමාධිය තුලින් එන එකක්. නමුත් මේකට ආසකලොත් ඒක නැවතත් තෘෂ්ණාවට හේතු වෙනවා. ප්‍රීතිය බැඳීම නිසා ගමන නතර වෙනවා. ඒ නිසා මේ ප්‍රීතිය එනකොට ආස්වාද ප්‍රසවාසයේ හරියට ශබ්ද වේදනා හේතුවිලි මැද මූණට මූණ දාගෙන ඉඳ බැරුව යෝගාචර මෙනෙහි කළ මෙනෙහි කළ මෙනෙහි කළ ආස්වාද ප්‍රසවාසයේ මතු කර ගන්නකොට මෙනෙහි කිරීමේ යන්ත්‍රයක් අපි පාවිච්චි කරනවා. ශබ්ද හේතුවිලි වේදනා මැද ආනාපානේ අන්තම් පේනවනම් ඒ ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරනකොට අරවා තුලින් ආනාපානේ ඉස්මතු වෙලා එනවා. ආනාපානේ කුළු ගැහිලා එනවා. ඒකට අපිට ඕනේ තැනට හිත යවා ගන්න පුළුවන්. එතකොට ආනාපානයේ ඉස්මතු කරන්න මෙනෙහි කරන්න. මෙතන ප්‍රීතිය ආවට පස්සේ ප්‍රීතිය මෙනෙහි කරපුවම ප්‍රීතියට නිසිතන දෙන්න මෙනෙහි කරන්න. එහෙම මෙනෙහි කරන්නේ නැති වුණොත් එන්නේ ප්‍රීතිය ඉවහගෙන ගිහිල්ලා ඒ භාවනා ගමනෙන් පැත්තකට ගිහිල්ලා ටික වෙලාවකින් සතියක් නැතුව සමාධියක් නැතුව ප්‍රීතියක් නැතුව දන්නත් අර වෙන්නේ කියලා. ඒ නිසා මෙතනදී මේ ඕභාසය මේ කතා කරන ප්‍රීතිය උපක්ලේශත්ව දාන්න කියන දෙවෙනි වතාවට ශ්‍රේෂ්ඨ වශයෙන් මේ මෙනෙහි කිරීම සාර්ථකව පාවිච්චි කරනවා. ඒ මෙනෙහි කිරීම දන්න තිකෙනා එතෙන් අහුවෙන පිළියට වැඩි. අහුුණත් ගොඩේන ක්‍රමයෙන් දන්නේ නැහැ. ඒ නිසා ප්‍රීතියක් ආවනම් ඒ ප්‍රීත නිසිතන දීම සඳහා අපි කියනවා ප්‍රීති ප්‍රීති වශයෙන් මෙනෙහි කරනවා. තරුණ ප්‍රීතිය නම් ප්‍රමෝදේ වගේ මෙනෙහි කරනවා. ඊට ප්‍රීතිය වශයෙන් මෙනෙහි කරනවා. මෙනේ නොකලොත් වෙන්නේ ඒකට එන නිකන්ති ඒකට දෙන ආශාව ඇඟට නොදැනි වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි පස්සද්ධිය මේ ප්‍රීතියේ සාරමණ්ඩේ කියලා කියන්න පුළුවන්. ප්‍රීතියේ මදේ ප්‍රීතිය නදහරිය කියලා ඒ පස්සද්ධියට එනකොට හිත කය කය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා මේකට කියනවා කම්මජන්දා මුදුතා ලහෝතා පස්සද්ධි කියන ධර්මතා කවදාවත් ධම්මගෙන් බීපු කිරියලවත් නැහැ එහෙම රසයක් මේ ලෝකේ ඉඳගෙන භ්‍රම සැප විඳින්න ඕනේ නම් මේ ලෝකේ ඉඳගෙන දිව්‍ය සැප විඳින්න ඕන නම් මේ ලෝකේ මේ සාමාන්‍ය මිනිහෙක් විදිහම රජ සැප විඳින්න ඕන නම් පස්සදී තමයි চৈতසික. පුදුම සූයලවන සුළු ධර්මතාවයක් පුදුම සමබර භාවයක් ඇති කළ දෙන ධර්මතාවයක් ඒකට ගියාම හරියට ඇඹලයන් මේ පැණියකට වැටෙනවා වගේ පුදුම ආසාවක් ඇති වෙනවා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් වෙන් වෙලා යන්න හිතෙන්නේ නැහැ. ඇස්පිල්ලමක් ගහන්න හිතෙන්නේ නැහැ. 100% සම්පූර්ණ පිරිචිගතියක් කියනවා. අපි සාමාන්‍ය කියන පොළොස් සම්බුලක් හදේට ගියාට පස්සේ ඒක ඒකෙම පිරිචිගතියක් නැහැ. ඒකට උම්බලක ටිකක් දැම්මට ඒකේ පාඩුවක් නැහැ රස වැඩි වීමක් තියෙනවා. කඩ කඩගැස්ම දාන්න පුළුවන් කඩගැස්ම දෙමින්නේ රස වැඩි වෙනවා. නමුත් මේ පස්සද්ධියට කඩගැස්මක් ඕන කරන්නේ. ඒක ඒක විසින් පිරිචිගතියක් වෙනවා. ඒක ඒකට බැඳෙනවා. ඉතින් ඒකට ඒ යෝගාවචරය ආර පස්සද්ධිය අඳුර ගන්නවා විතරක් නෙවෙයි. ඒක ප්‍රීතියෙන් වෙන් වෙන හැට ප්‍රීතියේ තියෙන උඩ පහල යන ගතිය, කම්පන චංචල හොලවන ගතියක් තියෙනවා. පස්සද්ධියේ හොඳ ප්‍රීත මිත්‍ති ගතියක් තියෙනවා. ඒකට පස්සද්ධිය පස්සද්ධිය වගේ මෙනෙහි කරන්න තරම් යෝගාචරය ඉදිරිපත් වෙන්නේ නැත්නම් අර පස්සද්ධියට බැඳීම ස්වභාවයෙන් සිද්ධ වෙනවා. ඒ බැඳීම තුල ඊගාදාසේ භාවනා කරන්න මේ නිවන් දකින්නේ පස්සද්ධිය ලබන්නේ. මේ ඇමරිකන් භාෂාවෙන් කියනවනම් හීලින් වලට. භාවනා කරන්නේ කියෝරින් හීලින්. ඒ නිසා ඒකට කියන්නේ බිස්නස් බුද්දිසම් කියලා. භාවනා කරන්න ඉන්න දවස් තුනක් අපිව හීල් කරලා දෙන්නම් කියලා. හැබැයි මට මේ පිටියල්ලේ ගානක් ඕනේ. ඒක තමයි භාවනා හැටි. මොකද ඒ තරම්ම ඒ පස්සද්ධිය විකුණන්න පුළුවන් බඩුවක්. ඉතින් ඒවට ගියාට පස්සේ මොකද වෙන්නේ? විකුණන කෙනයි, කන කෙනයි දෙන්නම එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ බුදුහාමුදුර ගැන নানা ආකාර කතා කරන්න පටන් ගන්නවා. ධර්මයේ පිළිබඳ අම්මතර කතා කතා කරන්න පටන් ගන්නවා. අතුළු කතා බාටපත් වෙනවා. ඊට පස්සද්දී දැනගෙන පස්සද්දී පස්සද්දී වශයෙන් මෙනෙහි කරනවා කියන එක ප්‍රීතියෙන් පස්සද්දී වෙන් කිරීම මේක නියමයේ නිකාන්තියක් බව උපක්ලේශයක් බව දැන ගැනීම භාවනාවෙන් උගන්වන්නේ නැහැ. එතන අසු විරෝධයන්ක තියෙනවා. අනිත් කීචිත්‍ර දවසේ වෙලා ඒක දැනගෙන තියෙන්නත් ඕන. අන්න එතකොට මේ පස්ස අධ්‍යාපනව දන්න මේ අතරමඟදී හම්බෙන මග ලකුණක් මිස මේ අවසාන પરමාර්ථය නෙවෙයි. කොච්චරද කියනවනම් මේ පීතිපස්ස අධි දෙක ආවට පස්සේ හුඟව දෙනෙක් හිතනවා රහත් වෙලා කියලා. මොකද ඒක අයින් කරන්න හැදුවත් යන්නේ නැහැ. අද අන්න අඩු ගන්න සෝවාන් වෙලාවක් නැහැ කියලා. නමුත් කෙලින්ම රහත්මයි කියන මට්ටමට ඒ සතුටෙහි පහළ වෙනවා. ඉතින් මේ පුද්ගලයා ගමන් කරන සැක කරා මේ ප්‍රීති පස්සක් දෙක මෙයා වහයලා ගන්න නිසා යාට හිතෙනවා නෑ ඇත්තටම මොකක් හරි වෙලා තමයි කියලා. ඉතින් ලංකාවේ ඉන්න හරියට දැන් එහෙම වෙච්ච කට්ටිය. පඳුරකට ගහුවොත් තුන් හතර දෙනෙක් ඉන්නවා රහතන් වහන්සේලා දැන්. ඒකට කියනවා මම ඔය උත්තර බෑ කිව්වට මට පුළුවන් වෙලා තියෙනවා මම කරලා තියෙනවා එන්න මම ගාට දවසක් බණහන් ඒකට සෝවාන් වෙනවා දෙක අහනකොට මෙහෙම වෙනවා නැත්නම් ධ්‍යාන ලැබලා දෙනවා හරියට රන්දුව මේ දවස්වල ඒ මොකද මෙතෙන්ද යනකොට මේ අදිමානීය මේ කියන කාම අනුශය භාග අනුශය වගේ කියන මේ වංචනික ධර්ම පිළිබඳව බුද්ධෝපදේශයක් එහෙම නැත්නම් මේ ථේරවාදී වගේ සම්ප්‍රදාන කුල ආගමක තියෙන ඒ බරසාර ගති නැතුව කටමැද දොඩවන්න පටන් අරගත්තොත් මේක නිකන් හැමක් බාටපත් වෙනවා මේ බොරු කාරයෝ නෙවෙයි ඒක අටුවාවක ඉස්සර කරනවා පැහැදිලිවම හොඳ පිං ඇති හොඳ උපනිෂේ සම්පතිය ඇති සාසෙන්ට හරීම පාඩුවක් මේ ඇත්ත මේක තැනක ටැග් ගහන එක නමුත් කරන්න දෙයක් නැහැ ගොඩ ගන්න බෑ එයා අනිවාර්යයෙන්ම හිතනවා මට දැන් මොකද වෙලා කියලා. පුංචි වැඩකුත් නෙවෙයි. ඒ නිසා මේක පිළිබඳව දැනගෙන යෑම ධරතය වනතය පිළිබඳව දැනගෙන යෑම මේ බුද්ධෝත්පාද කාලෙක අපිට ලැබිච්ච වාතනාව. දැනගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? Taman ලැබෙන සෑම සම්පත්තියක්ම අව탁සීරුට ලක් කරන්න. කරුණා විරහිතව ලැබිච්ච සෑම ඥානයක් සෑම ධානයක්ම නෑ මේක ධානය නෙවෙයිමයි කියලා හිතන්න. හැම ඥානයක්ම නෑමයි කියලා හිතන්න. ඔබට පුළුවන් නම් ඔප්පු කරපන්. මම කියනවා නෑයි කියලා. ඒ වෙනුවට අද වෙලා තියෙන මොකද්ද? ගෝලෙක් ඇවිල්ලා යන්තම් භාවනා කරන ගුරුවරයා කියලා කියනවා එහෙනම් සෝවන් වෙනවාට බලන්න. ගෝලයා කියනවා නෑ ඒක දැන් ගුරුවරයා කියනවා නෑ සෝවන් වෙලා. ඉතින් අලි අවුලක් වෙලා තියෙන්නේ ගුරුවරයා දැන් දෙය බාර ගන්නත් බෑ. බාර ගන්නත් බෑ. මහා ප්‍රශ්න මතුවලා තියෙනවා. මොකද මේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන භාවනාව නැති තුච්ච වැඩේ නිසා. භාවනාවේ අවදි දින හේතු සම්පාදනයේ පමණයි ඵල අපේක්ෂාවක් ඕනේ. ලැබිච්ච සෑම ඵලයක්ම අභියෝග කරන්නේ. නෑ මේක උපක්‍රේෂයක් වෙන්න පුළුවන්. මේක අනුසයක් වෙන්න පුළුවන්. ඒ නිසා නැවත නැවත ඔප්පු කරන දෙකේ එනවනම් අයින එක හරි. යවතක් ඉස්ලක් කරයි කියලා නෑවිත් ඉන්නේ නෑ. හරි දේ එනවනම් එනකොට මෙනෙහි කරන පස්සදී වසදී වලදී ආයේ ඉඳයි. එතකොට නියමයේ කියන හරි මේ නියම එයාගේ පත්‍ර ගැළපෙන කියන. ඒ වගේම තමයි අදිමොක්ඛය අජිමුඛය කියලා කියන්නේ ඉස්සරහා බලලා ඕනේ තීන්දුවක් ගන්න පුළුවන් තත්යකට එනවා. කැන්දී ගල බේරුව වගේ හරිම පිරිසිදු භාවයක් වෙනවා හිතට. විචල්්‍ය සාධක රාශියක් තියෙනවා මම කල යුත්තේ මොකද්ද? මෙහෙමයි කෙරෙන්න ඕනේ කියන එක පෙරදක්මක් වෙන්න පටන් ගන්න. ඉතින් පෙරදක්ම ආවට පස්සේ උඹ දෙනකොට ඉතන මේක නම් ලෝකෝත්තර තත්ත්වයක් වෙන්න කියලා. ඒකෙදිත් රැවටෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? ගුරු ළඟට ගිහිල්ලා කියන්නේ ගුරුවරයා මම විතේ හත් නෑ, යාට කියලා වැඩක් නෑ, ඊර්ෂ්‍යාවට මට මෙහි. ලැබෙන ලැබෙන දෙපුංචි කොල්ල කතා කරන්න කියලා කියන මේක අමාරුයි මම ලැබුවේ ඒ නිසා කමඨාන් සුද්ධ කරන්නත් නැවිත් ඒ ඒ කියන ධර්මයේම අදහගෙන යන්න පටන් ගන්නවා. ඉතින් ගුරුතුන්ට හරියට උපක්‍රමය ගන්න වෙනවා මෙතනදී ඒ ඥාණයෙන් ඒ ගෝලයට ඍදවන්නේ නැතුව මේ ඇති වෙලා කියන தত্ত্বය මඟ අරවමු සාසනික වශයෙන් වැදගත් අයට මේක වෙන්නේ ඒ නිසා ප්‍රයෝගශීලීව කටයුතු කරන්න වෙනවා යාට බැරි නම් ගුරු උපක්‍රමය දෙනවා මේ කියන බොරු වලින් ගලවලා කොට දාගන්න. ඒ වගේම තමයි පග්ඝහ කියලා කියන්නේ පග්ඝහිත විරිය. නැගිටින්න පැයක් දෙකක් තුනක් දාන වේලක් නැති උනත් නැගිටින්න නැතු යන්න හිතෙනවා. වෙනද අපිට මේ විනාඩි 15 20 ඉන්නකොට අංක පුරාම වෙහෙස වේදනා තියෙද්දී පග්ඝහ අවස්ථාවට පස්සේ සම්පූර්ණ charge වෙච්ච බැටරියක් වගේ ඕනම කලයින්න පුළුවන්. කිසිම නැහැ කයේ වෙහසක් නැහැ, හිතේ වෙහස කරගතියක් නැහැ, යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒක එතෙන්දිත් අපිට හිතෙනවා මේක මේ අතිමානසික ශක්තියක් වෙන්නද මොකද මගේ ඇඟේ නම් මෙහෙම කොන්ද ගෙලින් කරගෙන ඉන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ. අරමුණ මොන තියෙන්න පුළුවන් ගතියක් තිබුණේ නැහැ කියලා මේ පග්ගහ පිළිබඳව මේක මගේ පග්ගහ, මේ පග්ගහ මමයි, මේක මගේ ආත්මයයි කියලා අල්ලන ගතියක් එනවා. ඒකත් ඒ විදිහට බෙදී කරන්න ඕනේ. මේක පග්ගහ කියලා කියන්නේ වීර්යයේ පග්ගහිත විරිය කියලා මේකට කියන්නේ ගත්ත දේ අතනාරින වීර්යයක් වෙනවා. ඉස්සෙල්ලා කර්මන දෙනකොට වැටෙනවනේ, හැලෙනවනේ, ශබ්ද වේදනායි කියලා අරමුණ හැලෙනවා. මේ වෙලාවේ හිතින් ප්‍රතික්ෂේප කරලා මූල කර්මත්තන හිතන්නේ. ඒ තරම් පග්ගහිත වීර්යයක් එන්න පටන් ගන්නවා. එතකොටත් කල්පනා කරන්න ඕනේ මේක උපක්ලේශයක් වෙන්න පුළුවන්, ඒක වනතයක් වෙන්න පුළුවන්. මේකට රාග කළොත්, ආශා කළොත් අනුශේ වෙන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි සුඛය අර පීති සුඛ පස්සද්ධි කියන තුන එකම පෞලි නියුම් සහෝදරයෝ වගේ පීතියෙන් පස්සද්ධියට පස්සද්ධියෙන් සුඛයට ඒ සුඛයට ආවට පස්සේ ආනාපානය ආශ්‍රද ප්‍රසවාසය ලගත්තොත් ආස්වාසේ ආස්වාදයක් බවටපත් වෙනවා හුස්ම කටට ගන්නකොට තේරෙනවා මුළු ලෝකෙම තියෙන සැප සම්පත් සියරම මේ හුස්මේදී රූපයක් බලලා, රබ්ජයක් අහලා, ගඳක් බලලා, රසක් බලලා පහසක් ලබනවා හිතෙන් ධර්ම අවබෝධ කරනවා වගේ හැම හුස්මක් තුළම නිවන හා සමාන ආස්වාදයක් එන්න පටන් ගන්නවා. beautiful breathing කියලා කියන්නේ. ඉතින් ඒක ආවට පස්සේ හිතෙනවා මේ හුස්මේ සියලුම ජීව ශක්තිය කියලා. ඕන තරමක් වෙලා ඉන්න පුළුවන් මට වතුර ඕනෙත් නැහැ, කෑම ඕනෙත් නැහැ. මෙන්න මොනවාකටද වාතයෙන්ම ජීවත් වෙන්න පුළුවන් කියන මට්ටමට මේ ආස්වාසයේ තියෙන ආස්වාද ගතිය එනවා ඒක ආනාපාන සති සූත්‍රය පිළිබඳව ආනාපාන සමාධිය ගැන කතා කරන සර්වඥය සඳහන් කරන්නේ සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච ආනාපාන මේ වගේ කීකරු කරගත්තට පස්සේ සන්තෝචේව පනීතෝච බොහොම සාන්තයි බොහොම ප්‍රණීතයි මේ කිරිවාන නැත්නම් හුදට පදම හරිය පොළොස් නඹුලක් වගේ බොහොම රසයි අදී සන්තෝචේව පනීතෝච අසීතන කෝටි කිසිම දෙයක් පිටින් ඕන කරන්නේ ඒක ඒක විසින්ම 100%ක් සම්පූර්ණයි ලුණු ඕනේ උඹලකට ඕනේ මොනක්වත් නැහැ ඒකෙන්ම සම්පූර්ණයි සුකෝචය කෙනෙකුට දෙන්න පුළුවන් නම් මේ ලෝකේ තියෙන උත්තරම සම්පත්තිය ඔච්චර තමයි අපි බෝතල් ලියලා දෙනවා අරක දෙනවා මේක දෙනවා ඒවා තේරම බොහොම ග්‍රාම්‍ය ලාමක දීමක් නමුත් අපේ දරුවෙකුට, අපේ අම්මා අප්පට, අපේ ගුරුවරයෙකුට මේ භාවනා කළ භාවනා සුඛය ආරම්භ වෙන්න පුළුවන් නම් එච්චර උතුම් සම්පත්තියක් නැහැ. නම් මේකෙත් තියෙනවා බැඳුනොත් වනතයක් වෙන්න පුළුවන්, භවරාගයක් වෙන්න පුළුවන්. නිසා සුඛය එනකොට ආභු ගමනේ සිත් වෙනඳ යන්නේ නැතුව සුඛය වශයෙන් මෙනෙහි කරන තරම් කොන්දක් තියෙනවා. සුඛ වශයෙන් මෙනෙහි කරන තරම් මේකේ තියෙන මේ පාෂයේ තේරුම් අරගෙන තියෙනවා. හොඳ දේ තමයි නමුත් මේකේ තියෙන්න පුළුවන් යටි උගුල තේරුම් අරගෙන ඒ වනතේ තේරුම් අරගෙන වැඩ කෙරුවේ නැත්නම් මේ සංසාර ගමන ඉවර කරන්න බැරි වෙනවා. නිසා සුඛය ඊගාට ඥානය පහළ වෙනවා. ඒ ඥානයේදී මේ කියන බණ තමන් කියපු සූත්‍ර ඇහිච්ච දේවල් ඉන්දියාප්පන් ගාල්ටි ගෑරෙනවා. කොණ්ඩේ නිකන් ගැටහැරලා සුද්ධ කරගත්තා වගේ. කැඳේ ගලබීර වගේ හුඳට තේරෙන්න පටන් ගන්නවා. එකකට හිත දාපු ගමන් ඒකෙන් ඒකට ඒකෙන් ඒකට හේතුඵල ධර්ම පුදුමාකාරතාවයකට තේරෙන්න පටන් ගන්නවා. ඒක එතකොට හිතනවා අනේ මේ ධර්මද තේරෙද්දි නේද මේ අනික් කට්ටිය කහ කහ කැහ කැහ මේ දඟලන්නේ මේ ඇත්තන්ට කියලා දෙන්න ඕනේ ආනාපානය කරන හැටි ඉඳ ගන්න හැටි කියලා අනික් අයට බණ කියන්න ලෑස්ති වෙනවා. එහෙම නැත්නම් ලූල් ලියන්න පටන් ගන්නවා අත්තම්මටයි මාමටයි නැන්දම්මටයි. එහෙම නැත්නම් ටෙලිෆෝන් කරන බලන් ගන්නවා අනේ මං වගේ හරියට දැනගෙන භාවනා කරනවා ඕගොල්ලන්ට ඔච්චර අමාරු වෙන්නේ නැහැ කියලා අර තුම්පනේ කතාවක් තියෙනවා ඒ මිනිස්සයා මද්දහනේ කිතුරු ගහක් නැගලා කියනවා මේ තුන් කැත්ත කපන්න තුන් කැත්ත කපනවා කියන හොඳට කෙලිජ වැටෙන ගහේ උදේට දවල් ගහට කපලාමයි දවල්ුත්ස් කරනවා නැත්නම් මුත්‍ය පිර මද්දහනේ කපනකොටම මිනිස්සේ දෝන ඉලවලු ගහ උඩින් දැද්දි පවුලට බබා හම්බුනායි අර මනුස්සයා හිතාගත්තලු එතකොට මේ ඡායාව මනින්න ඕන නිසා කිතුල්පත්ත දිගේ මැනගෙන මැනගෙන මැනගෙන ගියාලු දෙටි කාලේ වැටෙනලු මිනිහා හරියටම බබා හම්බෙන්න නැකද. ඉන්ද අතුල්පත්ත පිටපත්ත නොදන්නේ කිතුල්පිත්ත උඩ පියවර මැන්නේ කියලා තියෙනවා. මේ ඉන්න තැන මතක නැතිනවා. මේ ඉන්න කිතුල් ගහ උඩ යමනස දන ගහින් බැස්සොත් එම ඡායාව වෙනස් වෙනවනේ. පිත්ත උඩමයි. අන්න වගේ මේ ඥානේ පහළ වෙන්න පටන් ගන්නකොට සමහරුන්ට ඉවිස ගන්න බෑ. කියලා ඉවර කරන්න බෑ. ලියලා ඉවර කරන්න බෑ. මොකද ඇත්තටම කියනවා නම් පිරිසිදු උල්පතකින් පිරිසිදු වතුර ඉන්නවා වගේ. එන්න පටන් ගන්නවා මේකේ ඔය කියන නාම රූප වෙන්නේ නැහැටි. මේ හේතුඵල ධර්ම කර්මය සහ කර්මඵලයේ බලපාන හැටි. ඒ වගේ මේ අනුසය ධර්ම වැඩ කරන හැටි. මේ නිසා මිනිස්සු වැටෙන වැටිල්ල අපි සංසාරේ හිටපු හැටි මම මේ බණත් මේ සතිපට්ඨාන කරන්න ඉස්සර කරපු තකතිරුකම් සතිපට්ඨානෙන් පස්සේ මේ දේවල් වල තියෙන විෂද භාවය පිටිවිසිතුවට එන්න පටන් ගන්නවා ඒක කොච්චර එනවද කියනවනම් තව කාට හරි නොකිය බෑ ඒ තරමට වෙනවා ඉතින් එතකොට උනක් කියන්නේ මේක මේ මාර්ගය සහ අමාර්ගය තේරුම් ගැනීමේදී මතුවෙන උපක්‍රේෂයක් ඉන්සයිට් මෙනෙහි කරලා නතර කරන්නේ රස කරනවා කියලා කියන්නේ ඥානය නැත කරනවා කියන එක නෙවෙයි. ඥානය කියන්නේ අතිරේක ප්‍රේමය, අතිරේක ආලිංගනය, අතිරේක බැඳීම, අතිරේක වනතය. නතර කර ගන්න පුළුවන් මොකද මේ ඥානය කියන්නේ නිවන නෙවෙයි. නිවන යනකොට හම්බෙන වැදගත්ම දෙයක් වගේ නම් නිවන නෙවෙයි කියලා ඒ නිවන අදහන ගතිය. ඒ සාමාන්‍යයෙන් භාවනා කරනකොට ඥානය පහළ වෙනවා, දියුණු වෙනවා කියන එකත් ඒකෙන් කවුරු හරි ඥානය බලාගෙන භාවනා කරනවා උතන් නතර වෙනවා. බුදුජානක කියන මේ වගේ ධර්මතාවයක් මේ වගේ ලාමක දෙයකට හේතු කරන්න යන්න එපා. මේක ගෙනියන්නේ බොහොම ඈත තැනකට මේ අතුරු බලයක්. අතුරු බලේ නතර වෙන්න එපා. ඒකට අර ඉතුරු පැත්ත පිටපැත්ත නොදන්නේ කතාවට වැටෙනවා. එන්නයි ඥානෙ පහළ වෙනකොට හෙටත් මේක පහළ වෙන්න ඕන තත්තරන් දෙනවා මිස ඒ ආපු ඥානෙ පාවිච්චි කරලා ඊගාවට තියෙන භංග ඥානෙට යනවා මිස මේ උදයබ්බේම කැරකැර කින්තු නරකයි. ඒ ඥානෙ කියලා කියන්නේ ඕභාෂයට හැමදේ බොහෝම ජීවුණු තත්ත්වයක් ඒ කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මනුස්ස ලෝකේ බලාපොරොත්තු උසස්ම දේ. නමුත් භාවනා ජීවිතේ නිවනත් එක්ක බලනකොට විපස්සනාවට කිසිම දෙයක් ලොකුත් නැහැ කිසිම දෙයක් පොඩිත් නැහැ. ඔය කොස්මාමා අන්තර්විදීස් ලංකාවේ කොස් වවුන ව්‍යාපාරික ඥානපතිය ජාතික ප්‍රකාශ කරලා දීලා මට ලංකාවේ තියෙන හොඳම ඥානකම කොස් කුස්පුරුදු කරන්න ඕනේ. ඊට පස්සේ ආ ජාතික ව්‍යාපාර දියුණුවා සමහරු ඒ කාලේ ලක්ෂ්‍ය දීලා තියෙනවා. ඒ කාලේ ලක්ෂයක් කියලා කියන්නේ වටිනා ගාණක්. සමහරු සතේ දීලා තියෙනවා. එයා කියලා කියනවා මං කරන ජාතික ව්‍යාපාරට මට ලක්ෂ්‍ය ලොකුත් නැහැ සතේ පොඩිත් නැහැ කිය. ඒ සතේ උනත් දෙන්නේ ඊවන්ස බොහෝම කැක්කුමෙන් මට ඒ සතේ වටිනවා. අරමංශය ලක්ෂයක් දුන්නා කියලා මට ගාණක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ජාතික ව්‍යාපාර දියුණු කරේ. ඒ නිසා මේ භාවනා කරනකන් හිතන්න ඕනේ ඒ විපස්සනාවට කිසිම දෙයක් ලොකු නැහැ. කිසිම දෙයක් පොඩි නැහැ. උපේක්ෂාවයි වැදගත් වෙන්නේ. නොසැලෙන ගතිය වැදගත් වෙනවා. හොඳ ධර්ම ආවත් ඒ මහානක්කාරයට ගන්න. මේ ධර්මතාවයෙන් ඇතිවෙච්ච ඵලයක් මිස මට විචලාභයක් නෙමෙයි. මේ විදිහට භාවනා කරනවා නම් ඒක බල ධර්ම සම්පූර්ණ හොඩක් කාටත් ඥානෙ පහළ වෙනවා. මේ ඥානෙ මගේ නෙමෙයි. මේ ඥානෙ මම නෙමෙයි. විඥානේ මගේ ආත්මෙ නෙවෙයි කියලා ඒක මෙනෙහි කරන එක තමයි මේ ධම්මුද්දච්ච පහාන විග්‍රහිත මානස කියලා කියන්නේ. ඒ හොඳ ධර්ම පහළ වෙනකොට gediya පිටින් කන්න යන්න එපා. පොඩ්ඩක් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. එහෙම නැත්තම් මේකට ප්‍රේම කිරීම කාම ආශාවට ප්‍රේම කරන නැත්නම් කාමයට ප්‍රේම කරන තරම් නොවුනට භව ආශාව ඇති කරනවා. සංසාරයෙන් ගලවන්න කොක්ක දිගෑරෙන්නේ නැහැ. කොක්කක් වගේ. මේකටම බැඳීමක් ඇති කරනවා. නිසා ඥාණය ඊට උපට්ඨාන ශක්තිය කියලා කියන්නේ සතිය. උපතිච්ඡිත සතිය, සුපතිච්ඡිත සතිය. ඒක සම්පූර්ණ පිරිච්ච සතිය. කැඩි කැඩි වැටි වැටි යන එකක් නෙමෙයි. එක දිගට අදිස්ථාන කරන්න පුළුවන් මට තව විනාඩි 15ක් මේ පරියක් ඉන්න පුළුවන්. විනාඩි 15ම සතිය පාත්තන්න පුළුවන්. මේ විනාඩි 15ෙම ආස්වාද ප්‍රසවාස වෙන් කළ දැක්කන්න පුළුවන්. මේ විනාඩි 15ෙම ආස්වාද ප්‍රසවාසයෙන් මැතින ගැප් එක දක්ින්න පුළුවන් කියලා ලෑස්ති කරලා කියලා යන්න පුළුවන් ගතිය තියෙනවා. කතරම් සතිය දී දණ්ඩක් වගේ අතට එන්න පටන් ගන්නවා. ඒ දැනගන්න ඕනේ මේක හේතුඵල ධර්මතාවයක ඵලයක්. මෙන්න මේ ටික ඔක්කොම මේ උපති උපත්ිත සතිය පුරුදු කරාට පස්සේ උපේක්ෂාවක් උපේක්ෂා කියන්නේ මේවට නොසැලෙන ගතියක් එනවා. ඒක එතෙන්දි තමයි උඟ දෙනෙක් ඔය මේ සංඛාර උපේක්ෂාවයි මෙතෙන්දි අපි උපක්ලේශ උපේක්ෂාවයි හරිම අමාරු වෙන්න ලඟනවා. ඉතින් ඒ නිසා මේ උපේක්ෂාට ආපු කෙනෙක් මම රහත් උනායි කියලා හිතුවට එයා වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි කියලා කියනවා. මොකද එයාට වෙන කරන්න දෙයක් නැහැ. ඒ උපේක්ෂාවේ ඒ තරම්ම ඒ මනුස්සයා අතරමං කරනවා මෙතනදී. ඒ නිසා අපේ ලොකු සාන්ති කියන්නේ එහෙම රහත් වෙන්න පුළුවන්. නමුත් උනේ නැහැ කියලා කල්පනා කරගෙන යනවා. අව탁සීරුවට ලක් කරගෙන යනවා. අනුගේ දේවල් නෙවෙයි තමන්ගේ දේවල්. මෙන්න මේ ටික ඔක්කොට මේ අයින් තමයි නිකාන්තිය කියන එක තියෙන්නේ නිකාන්තිය තමයි මේ බන්ධනේ ඇති කරන්නේ නිකාන්ති කියන්නේ කාන්දා ශක්තියට අයස්කාන්ත ගතියට ප්‍රීතියට බන්ධන ඇති කරනවා ඕභාසයට බන්ධන ඇති කරනවා ඥානයට සුඛයට පස්සද්ධියට මේ සෑම දෙයකටම බන්ධනයක් ඇති කරනවා ඒ බන්ධනේ මේ කාමයට කියන බන්ධනේ වගේ ගොරෝසු මුර්ග අවලං බන්ධනයක් නෙවෙයි බොහෝම සියුම් බොහෝම ආර්ය ලෝකයට ගැලපෙන එකක්. නමුත් මේ බන්ධනය අයින් කරන්න බුදුහාමුදුරන්ට බෑ. ගුරුහාමුදුරන්ට බෑ. කලින් කලකලා කරන්න බෑ. එතෙන්දිම හරියට මෙනෙහි කරගත්තේ නැත්නම් මේ ඇති වෙන කාම ආශාව ඒකට කාම ආශාව නෙවෙයි අත්වෙන් කියන්නේ භව ආශාව මේ අනුසේ කෙලෙස් පිළිබඳ හොඳ පාඩමක් බවට පත් වෙනවා මේක විස්තර කරන විසුද්ධි මාර්ග අටුවාවෙන් මේ විසුද්ධි මාර්ගේ මෙහෙම කතාවක් කියලා කියනවා. මේ ඇත්තටම දුකක් මේ මතුවෙන්නේ. මේ ඕභාෂය දුක්ඛ සත්‍යමයි. මේ මතුවෙන ප්‍රීති පස්සද්දි ඥාන මේ සේරම දුක්ඛ සත්‍යම කවදාකවත් යෝගාවචරය භාවනාදී මතුවෙන ප්‍රීතිය භාවනා මතුවෙන ඕභාෂය භාවනා මතුවෙන සුඛය පස්සද්දි මේකින් ගන්න දුක්ඛ සත්‍යයට දාන්න කැමති නෑ. ඒක නිසා මේ දුක්ඛ සත්‍යයට ප්‍රේම කරනවා අවිද්‍යාව නිසා. ඒ නිසා දුක්ඛ අවිද්‍යාවට පේන්නේ තණ්හා කරන ආකාරය. දුක්ඛ සත්‍යමයි මේ බදාගන්නේ. හැබැයි මේ කාම ආසාවල වගේ තියෙන ඕලාරික දුකක් නෙවෙයි. ඒ නිසා අවිද්‍යාව කියන්නේ මෙන්න මේ වගේ දුකක් ආශාවට නම්වන භාෂාවට බන්ධන තත්ත්වයක්. ඉතින් බුදුදහමේ දේශනා කරපු ධර්මයේ ගැඹුරු කියවට පාඩුවක් නැහැ මෙතනදී. සම්පූර්ණ තමන් ලැබපු ඒ භාවනා අධ්‍යක්ෂින් භාවනා ප්‍රතිඵල පරිචාර ලක් කරන ගතිය. ගුරු ආමඳුරගේ භාවනා නෙවෙයි, බුදු ආමඳුරගේ භාවනා නෙවෙයි, සාරිපුත්‍ර ආමඳුරගේ භාවනා නෙවෙයි, මොග්ගලණ ආමඳුරගේ භාවනා නෙවෙයි. තමන්ගේම භාවනා ලැබිච්ච ප්‍රතිඵලයවත් මූණත වටිනාකමට ගන්න එපා. හොන්තර සට්ටු කරලා බලලා වළඳක් ගන්නකොට හොඳට තට්ටු කරලා බලලා ගන්න වගේ මේකට අභියෝග කිරීමේ ශක්තිය නැත්තම් විපස්සනා යෝගාවචරෙට වෙන්නේ නැහැ. මේකදී ඇත්තටම කියනවා නම් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියේදී යෝගාවචරයට හරි පාරට යනවද රජ්‍ය පාරට යනවද කියන එකේ 50%කට දශම ගාණක් එහාට යන වගකීමක් කියන්නේ ගුරුවරයාට. ගුරුවරයා හරියට මේක කියලා දුන්නේ නැත්නම් කියලා දුන්නත් අමාරු වෙන තරම් මේකට. දුන්නේ නැත්නම් ඒ යෝගාවචරය සාර්ථක යෝගාවචරය අසරණ තත්ත්වයකට හැබැයි බරපතල හානියක් සිද්ධ වෙන කාලේනාක්යක් පමණ හිතේ. නමුත් සාසෙන් අවශ්‍ය මේව කට්ටිය හරි පාර දැකලා ගොඩ ගන්න එක. ඒ නිසා ගුරු රිතාත්ම ප්‍රවේශම් වෙන්න ඕනේ. භවනා කරගෙන යනකොට උනාට වැඩි ඒ යෝගාවචරෙන්ට උඩගෙඩි දෙන්න යන තරකයි. ක්‍රමයේ කියලා දෙන්න එක හරියෙන්ද හරියෙන්ද හරියෙන්ද වගකීමක් ඇති කෙනෙක් විදිහට හැසිරෙන්නේ කියලා. සෙල්ලක්කාරකම් ටික අයින් කරන්න. අයින් කරලා මේන හැම දෙයක්ම උද්දච්චයේ පිණිස නොවි. සම්මුද්දච්චයේ පිණිස පහළ නොවන පිණිස මෙනෙහි කරමි. හරියට ආනාපානයේ මේ නීවරණ ධර්ම වලින් වෙන් කළා දැක ගැනීමට මෙනෙහි කරනවා වගේ මේ පහළ වෙන එක එක එක එක ධර්ම මෙහෙ කරන හැබැයි මෙහෙම චෝදනාවක් මේ කරන ගන්න පුළුවන් මෙවැනි ධර්ම 10ක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කෙලිම සූත්‍රයක දේශනා කළා නෑ මේ ධර්ම මේ ගොනු කරලා පෙන්නලා තියෙන අටුවාවයි බුදුරජාණන් කොහොමද කියලා තියෙනවා බුදුරජාණන්සේ මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා නාච්චසාරින පච්චසාරි අතිධාවනය කරන්නත් එපා අතරමක නැත කරන්නත් එපා කියලා මේ විදිහට ප්‍රීති ඕපාස ඥානවල ටැග් ගැනීම ආශා කරලා ප්‍රේම කරලා ආලිංගනය කරන අතර දිනක පෙන්ලා තියෙන්නේ එක තැන වැකිල්ලක් විදියට. එක දවසක් ඒ සංවිතනිකා පටන් අරගන්නේ සූත්‍රයෙන් ඒක තියෙන්නේ සදාතක වර්ගයේ දේවතා සංවිත්තේ. දේවතාවෙක් ඇවිල්ලා බුදුජානනාංශර කියනවා මම මේ සංසාර ගොඩාක් කල් මිනිස්සු දැකලා තිබ්බා. මේ සංසාර ගඟ ඉතර කරනකොට සමහරු අධික වේගය නිසා රැළකට ආගෙන ගියා. සමහරු වේගයේ මදි නිසා රැළිය ගිලිලා මැරුණා. ඔබ වහන්සේ පමණක් අධික වෙහෙස කරන්න කියලා වැලට ගහගෙන ගියෙත් නෑ. වේගය මධිකම නිසා, වීර්ය මධිකම නිසා ගිහිල්ලා නැවුනේ නැහැ. කොහොමද ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊතර උනේ කියලා. ඒතර බුදුචානන්ද කියනවා මම ඉක්මන් වෙන්නේ නැතුව, පමා වෙන්නේ නැතුව මම ඊතර උනා. එතකොට දේවතාව කියනවා මට මේ තේරෙන්නේ නැහැ මේක තාමත්ම සංකීර්ණ ධනක්. ඔබ හිත බොහොම සරල වචනකින් කියනවා මම හදිසි කරන්න ගියෙත් නෑ. හිමිට කරන්න ගියෙත් නැහැ මේ ගොඩුනයි කියලා මට තේරෙනවා. ඒක උද්දවස් කියනවා මෙන්න මෙහෙම තේරුම් ගනි. මම හදිස්සි වෙන්න ගියා නම් කලබල වෙලා මම රැල්ලට ගහගෙන යනවා. දීවලට ගියරලට අහු වෙනවා. මම ඕතන ඔතන වෙලා දුබ්බට වෙලා කම්මැලි වුණා නම් ගිහිල්ලා නැිනවා. මම ওই දෙක කරන්න තේ හරියට යන්න පුළුවන් තේරුම් ගන්න කියලා. ඒ නිසා භාවනාවේ මේ හරියට එනකොට ඒ කියන්නේ මග්ගමග්ග ඥාන දර්ශනේ ඒකෙත් හැබැයි ඒකේ තියෙන සුන්දරකම තමයි මේ සෝවාන් මාර්ගයේදී තමයි මේක ඉතාමත්ම අභියෝගයක් වෙන්නේ. එතන කාම ආශාව අයින් කරලා ඊට පස්සේ කරන වැඩේ ප්‍රතිඵලයක් එනකොට අපිට කාම ආශාවේ තිබුණර ඒ කාම දාශකත්වය කාමයේ පහින්දින ගතිය එතන කාම රාජ්‍ය බැලමෙහි කරකම් කරපු ගතිය නිසා එන සෑම සැපයකටම අයිතිවාසිකම් කියන්න පටන් ගන්නවා සෝවන් වෙච්ච කෙනත් අහුවෙනවයි කියලා කියනවා මේක. ඒ කියන්නේ සකදාගාමී මාර්ගයේදී අහුවෙනවා කියන්නේ මේ ටික වේලාවක් යනකොට කාපු රාත්තල් ගන්න මඩ ගන්න තේරෙනවා. පුතඥය රාත්තල් ගන්න දන්තෝක. ඉහේ කකා යනවා පීති පහළ වෙච්චම ඔබසේ පහළ වෙච්චාම නිසා ඒ තැනේදී සුතමේ ඥානෙ වටිනාකමක් තියෙනවා. චින්තාමය ඥානෙ වටිනාකමක් තියෙනවා. ඒ වගේම හරියම වටිනාකමක් තියෙන විශ්වසනීය කෙනෙකුට මේක කියන්නේ. ඒ වගේ භයානකමක් තියෙනවා තද කිරු කෙනීමට කිව්වොත් අමාරුයි පරි. කාටද කියන්නද කාටද නොකියන්න නැත්නම් කමඨාන් සුද්ධ කරන්න කවුරුත් එකද පුළුවන් කියන එක හරි තීරණාත්මකයි මෙතනදී. ඔක්කොටම මේක කියන්න පටන් අරගත්තොත් ඒ මිනිස්සු මේක පහසට ලක් කරනවා. භාවනා කරන එකනාව ගුරුවරයා තාම ප්‍රවේශමෙන් කියලා දෙනවා හදිසියෙන් යන්නත් එපා, තමා වෙන්නත් එපා, ඉදිරියට කියලා කපාගෙන යන්න ඕනේ වේගය දැනගෙන ඉදිරියට යන්නේ කියලා. ඒකව කමඨාන් සුද්ධ කරනට හැම වෙලාවෙදී මතක් කරන්නේ මේ දේවල් පහළ වෙන එකට ඊර්ෂ්‍යාවෙන්වත් තරහින්වත් නෙවෙයි. පහළ වෙනකොට මෙවා තියෙද්දි මූල කර්මස්ථානේ ඇත්තට මූල කර්මස්ථානේ ඒකට ගෙවිලා තුනී වෙලා. නමුත් ඒ රූප ධර්මයකට සම්බන්ධතාවය පවත්නවා නම් Tamanට හොඳට බලා ගන්න පුළුවන් මම මේ ඉන්නේ හිත ලෝකද අතිශෝක්තියකට එතන රැල්ලකට අහු වෙනවා කියලා. අන්නේ විදිහට ලැබෙන ලැබෙන හොඳ ලැබෙන්න ලැබෙන නරක ඒ ඒ තාලෙන් මෙනෙහි කරගෙන ගියේ නැත්තම් හොඳක් හම්බෙනකොට ගිල්ලා නැහිනවා නරකක් වෙනකොට ගසන්නේ අපි ඊ කතා කරුවේ සතිය නැතු වෙන ආය සතුටක් වෙනකොට පශ්චාත්තාප වීමෙන් අපි ගසනවා හරි ගියොත් ඒක අගය කරන්න ගිහලා එතනම එතනම ගිලෙනවා එතනම ආශාවෙ බැඳෙනවා ඉතින් ඒ නිසා මේ දෙක බේරුම් ගන්නකොට තමයි මේ අනුසය කෙලස් මොන විදිය සූක්ෂම විදියට අපිව වටනවාද කියලා තේරෙන්නේ. ඒක නිසා මේකෙදී මේ හරි යනකොට සමාජික ධර්මයක් තියෙනවා. වෙන කෙනෙක් එක්ක කතා කරලා ගරු කටයුතු කෙනෙක් ආශ්‍රය කරලා යනවනම් ලේසි. එහෙම නැත්නම් පුද්ගලිකව ගන්නවා නම් මේ පොඩි දේවල් වලට රැවටෙන්න එපා නිවනෙන් මේ පිට. නිකන් සාමාන්‍ය දෙකේ පන්ති කතාවකින් මේක කියලා දෙනවා නම් දැන් නම් දෙකේ පන්ති පොත්වල මොනවද කියනවද දන්නේ නැහැ මම දෙකේ පන්ති හිටියේ මම හිතන්නේ 1960 විතර වගේ ඒ දවස්වල තිබුණා දෙන්නේ කැලේ පාරෙන් යන්න ගියාලු මගදී හම්බෙච්ච දෙන්නේ කැලේ පාරේ යනකොට කැලේ මැද හරියට ටිකක් ඇතුල් වෙගෙන යනකොට හොඳට ගහපු අලුත් කෙටි පොරවක් වටලා තිබුණලු පාරේ පාර දෙන්නට යන්න බෑ එකන එකන පිටිපස්ස යන්නේ ඉස්සල්ලාම ගියේ එකන විජහත් කෙටි පොරව අරගෙන ඉන්නේ ගහගත්තා ඊළඟට එක්කනවලු මස්සන මොකද්ද තිබ්බේ කියලා නෑ නෑ ඒක උඹට වැඩක් නෑ. පොරොක් හම්බුණා. ආ එනං හරි අපි එහා ගමට ගිහලා ඔක උකුබලා අපි එනං බත්මුලක් ගමු කියලා. අපි කතාවක් කොයිද මම දැක්ක මේක මගේ. උඹට කොයිද අයිතිවාසිකම්? කියලා ඒ මනුස්සයා ඉතින් ගිහලා ඉක්මනින් ඉක්මනින් යන්න පටන් ගත්තා. අර චුණු පයිරු බාගානකම නෑ. ඉක්මනින් ඉක්මනින් ගියා. යනකොට පිටිපස්සේ මිනිස්සු දුවනවලු මම මේ මුත්‍රා කරන්න කියලා පොඩ්ඩක් පොරෝදේලා ඇතුළට ගියා මේ අක්කු මේ පොරව අරගෙන යනවා කියලා දුවන දුවන ඇවිල්ලා එළියුවා මම පිටිපස්සේ මිනිස්සු පස්සේ යනකොලු කම්ස ගත්තත් මම පොරවන්නේ මම ගත්තා ඉස්සරහ මිනිස්සු කියලා බලනකොට තින්නේ ගහන කෙනා දැක්කා ඊටලි අරගත්තට පස්සේ කිව්වලු මේ අපි දෙන්න මේ යනකොට තිබුණා ගත්ත වෙන පිටිපස්සේ මම කිව්වා මේ අපි කියන්න එපා ඔහෙනේ ගත්තේ එහෙනම් ඔය බේර ගන්න අර මිනිස්සු හොඳටම තලලා අර පොරව අරගෙන ගියා ඒ වගේ තමයි මේකට අයිතිවාසිකම් කියන්න ගත්තොත් දැකපු ගමන් අනිවාර්යයෙන්ම අයිතිකාරයෙල ගන්න. අරහා සමාන ගුටි කන්න. දැන් ගන්නේ ඉස්සෙල්ලා පොඩ්ඩක් බලන්න මට අයිති දෙයක්ද නැද්ද කියලා. පුරව කතාවක් තවත් එකක් තියෙනවා. මිනිස්සෙක් පුරව කරන කැලේ ගිහින් තියෙන දර ගහක් කපනවා. ඒ නිසා දර කපලාලු විගුණා. ඉතින් මනුස්සයා ගඟ පුර ගඟ ඇහිඳ කියලා කප කපා ඉන්නකොට පොරොලිස්ලා ගඟට වැටෙනවා. ඉසాత බඳගෙන ඇඬවලු අනේ අම්මේ මේ පොරවත් නැතුව දරත් නැතුව ගෙදර ගිහින් මේ ගෑණි කෙනා අද බේරුමක් හම් වෙන්නේ නැහැ කියලා මිනිහා ගෑණිට බයින් අඬනවලු අඬනවලු අඬනවලු ඕගා. කහේතම රුක්ක දේවතාවා මේක දැකලා මනුෂ්‍ය ස්වරූපේ ගමේ පාරේ ඇවිදින මනුෂ්‍ය ස්වරූපේ මාගේ කිසුමයිනවලු මොකද ලොකෝ නැහැ කියලා. ඊට පස්සේ කිව්වා අනේ බලන්න මම මේ දර කපලා ජීවත් වෙන මිනිස්සේ ඔච්චරමයි බෝධලයකට තිබුණේ පොරවකට කරන්නේ. ඊට පස්සේ අර මිනිස්සු අනේ මන්ට මේ ගඟ උරුවේ කියලා පාට ගඟට බැලලා අර පොරව ඇරදෙන ස්වරූපේ රත්තරන් පොරවගෙන අල්ලවිලා අතර දුන්නා. අර මංජේ මේ බල්ලකවලු පිස්සු කතාන රත්තරන් පොරවෙන් දරතරන් දුරුද්දක් තියෙනවා. ගමේ මේක හරියන්නේ නැහැ මට ගෙදර ගිහිල්ලා හරියන්නේ නැහැ කියලා අර මනසෙන් අර ජීව කල්පනා කරාලු. මේ මනුස්සය අවංකයි මනුස්සය කියලා ගිහිල්ලා රිදී පොරවක් ගෙනත් දුන්නා. ඊට පස්සේ රත්තරන් තරම්වත් රිදී වලින් දර බලන්න. ඔය දරවට හැඹෙනවා මේක. නිසා මට ඕනේ මගේ යකඩ මලකඩ කාපු පොරෝකෙකේ. ඊට පස්සේ දෙයයන්ාංශ කරපු දේ ආයෙත් ගන්නට බැල අර මොරෝම රන්නන පස්සේ නැසට පුදුමාකාර සතුටක් ඇති වුණාලු. යකඩ පොරෝදා ඊට පස්සේ දෙවියෝ හිතුවනේ මේ මනස කොච්චර අවංකද කියලා අර පොරෝ තුනම දීලා කියනවා. යකඩ පොරෝයි රිදී පොරෝයි සත්තම. මිනිහා ගම්මට ගියාට පස්සේ මිනිහා ගම්මුල්ල කියලා කියනවා. හරි වාසනාවක් මට උනේ මට දැන් දර කපලා ජීවත් වෙන්න ඕනේ මට යමක් කමක් තියෙනවා හම්බ කරගෙන ඉන්න පුළුවන් කියලා කරද්දී ගමේ හිටපු මයි කෛරාටික මිනිස්සෙක් හිටවලු මොකට දෙවි කෙනෙක් ඉන්නේ මටත් කියොත් නැත්තම් පොරවක් ගේන්න පුළුවන් කියලා ණයට පොරවක් ඉල්ලගෙන අර ගහනකට ගානට ගිහිල්ලා කප කප එන ගමන් ගඟට විසිකරලු පොරව. ඉස්කලේ ඉෂාත බැනගෙන අර මිනිස්සයා අඬපු තාලෙටම වචන වලින් කියලා ඇඬුවා. ඔය මලකවල නඩන්නේ කුඩියට ඒ වගේ. එතකොට අර දෙයයන් නැන්ද ඇවිල්ලා අර වගේම ඇහුවලු මොකද කියලා. ඊට පස්සේ කිව්වා අනේ මෙහෙම මෙහෙමයි කියලා දුක් ගැන විදිහ කියනකොට අර වගේම ගිහිල්ලා අතරම් පුරාවක් ගෙනන් දෙනකොටම අතර ගත්තා. තියෙනවද දැනගත්තලු මේක කට් එක්කේ. ඒ වගේ තමයි පළවෙනියට හම්බෙන රත්තරම් පුරවම ගත්තොත් ඕබාතේ ගත්තොත් අතට ප්‍රීතිය ගත්තොත් අතට ඕන කෙනෙක් දන්නවා මෙයා නිවන සඳහා නෙවෙයි යන්නේ ඕබාතේ සඳහායි භාවනා කරන්නේ. ප්‍රීතිය සඳහායි භාවනා කරන්නේ. සුඛය සඳහායි භාවනා කරන්නේ. පස්සද්ධිය සඳහායි භාවනා කරන්න කියලා භාවනා මාර්ගෙ නැති. පරණ යකඩ පොරෝ තේන්න කම්ම අඬන්න කියලා කියන්නේ ආනාපාන බලන්න කියලායි කියන්නේ. නැවත නැවතත් නැවත නැවතත් නැති වෙච්ච යකඩ පොරෝම ඉල්ල ඉල්ල අඬන එකයි කියන්නේ. එතකොට තුනම හම්බේ. කතරයි ගත්තම නේද ඍජු ගත්තම නේද භාවනා කරන කොච්චර කිව්වත් භාවනා කරන්න ගියාම ස්මාර්ට් වෙන්න ආවේ. ඒකට එහෙම වුණාට මට පුළුවන් වෙයි හම්බෙන පළවෙනි සැරේම අවස්ථාවක් අරගෙන යන්න කියලා. ඒක විශාල මේ මොනවා කියන්නේ උගුල් සහිතතර. කුටි වෙඩි තියන්න ගියාම කුටියට වෙඩි වැදිලා එළවෙනවා පිටිපස්සේ. වෙඩි කහගෙන කුටිය දුවනවා. කුටියට මහා පුදුමාකාර ද්වේෂයක් එනවා. මොන සතාවුණත් මරණසන්න වෙලාවේ පුදුමාකාර ද්වේෂයක් එනවා. ඌ කරන්නේ වේගෙන් දුවලා ගිහිල්ලා ආපහු කරකියවිලා අර මිනිස්සු ආපහු ආරතෙනවලු ඇවිල්ලා මිනිස්සු පිටිපස්සේ යනවා අර මිනිස්සු කොටිය ඉලවන්න බල බල උගුරාට බල බල යනකොට කොටිය පිටිපස්සෙන් ඇවිල්ලා කාලා මරනවා ඒ මොකද මේ මිනිස්සු පිටිපස්සෙන් කොටිය කියලා හිතන්නේ නැහැ මේ වෙඩි ගහපු කොටිය දුවයි කියලා හිතන්නේ ඒ කොටිය කරන්නේ මේ මිනිස්සයා මරලා මැරෙන්න ඕන නිසා ඌ ආපහු වෙලා පිටිපස්සේ යනවා ඒක නිසා ඉස්සරහා පස්ස දෙකම බල බල යන්න ඕනේ භාවනා කරලා ඒ නිසා මේ ශිල්පෙට මේ භාවනා විපස්සනාට සම කරන්න පුළුවන් කිසිම ශිල්පීය දැනුමක් මුළු ලෝකේ නැහැ. මොන්නම ලෞකික දැනුමක්වත් මේකට නැහැ. මේක හැම වෙලාවෙම තමයි උපයාගත්ත දෙයට තලතුණකමක් ඇති කරගෙන එතන එතන අගය කරමින් යන්නේ නැත්නම් මේ තෘෂ්ණාවම වංචනික ස්වරූපෙන් ඉදිරිපත් වෙනවා දුකක් බදාගන්න. හැබැයි තේන්නේ බොහෝම වටින දෙයක් කියලා. ඒ නිසා අතුවාව කියන්නේ දුක් පිළිබඳ අවිද්‍යාව තෘෂ්ණා ස්වરૂපයෙන් ඇවිල්ලා වඥාට වංචා කරනවා කියන. ඒ නිසා මේ මට්ටම පැනනට පස්සේ හිතන්නේ මනසට කොච්චර වඳින්න වටිනවා කියලා. මොන තරම් ගැළවිලා ගැලවෙන්න ඕනද කෙනෙක් එහා පැත්තට යන්නේ. මේ කියන ආවභාස ඥාන ප්‍රීති මම දකින්නේ මේ යෝගාවචරයේ තියෙන මේ සමාධියට තියෙන කැදරකම නිසා තමයි මේ විපස්සනා කරගන්න බැරි කියලා. පුදුමාකාර ආශාවක් තියෙන සමාජ. ඒක ඇත්ත මොකද සමාජයේ දැන් සමීපයක් දැනෙනවා. මේකමයි මේ ප්‍රධාන තියෙන බාධා. සමාධිය આવොත් භාවනාව හරි කියන සමාධිය නැත්තම් හරි නැහැ කියන තරමට ඒ සමාධිය ආසන්න මාතෘකාව කරගෙන යන්න පටන් ගන්නවා. මේකම අපිට චාවා පාරවල ලබාවටපත් වෙනවා. බූමරංගයක් බාටපත් වෙනවා. එතනම නරක කරකිනවා. සමාධිය තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්න නැත්නම් නැහැ කියලා දැනගන්න ඒ දැනගන්නා වූ සතිය සමාධියට වඩා වටිනවා කියපු දවසේ විපස්සනා පහළ වෙනවා. ඒක සමාධිය ළඟ වාඩි වෙන්න පටන් අරගත්තොත් ඒක හිතන්නනේ බොළඳ ගතිය, නුපුහුණු ගතිය. අපේ හිතේ තලතුණා නැති ගතියක් නිසා මේ සෑම ධර්මයක්ම වලින් දුක්ඛ සත්‍යයයි, අනිත්‍යයි, ඒක දුකයි, ඒක අනාත්මයි. මේ කියන ඕභාවයේ මේ කියන ප්‍රීතිපස්සද්දි මොන්නම දෙයක් හදේ මේක මගේ මේක මම මේක මගේ ආත්මය කියන ගත්තොත් මේ බදාගන්නේ දුකක් බව. දුක්ඛ සත්‍යයෙන් කොටසක් බව තේරුම් ගන්නට නම් උපේක්ෂාවක තියෙන වටිනාකම. తాදී ගුණය, හේව් ගතිය දිනු කරන්නේ නැතුව මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් එහාට පනින්න බෑ. ඊට පස්සේ තමයි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. ප්‍රතිපදාවට පහත් වෙන්නේ ඊට පස්සේ අපි. එතකම්ම කරන්නේ මෙවැනි වටිනා දෙයක් බාර ගන්න ඔබ සුදුසුද්ද කියලා බලන ගතියක් තියෙනවා. පුදුමාකාර කැපකිරීමක් කරන්නේ. ඒ නිසා මම හිතනවා මේ රෝග සූත්‍රය බලාන යනකොට එnde එnde එnde එnde ගැඹුරු ධර්ම දේශනා කරමින් භාවනා කරන අයට ඒ Tamanට සංවේගය පහළ කරලා අදාළ උච්ඡන්න භාවයේ ආසන්න භාවයේ එහෙම නැත්නම් තීක්ෂණ භාවයේ කාර්යක්ෂම භාවයේ පිළිබඳව ලකූ මතක් කිරීමක් කරලා දෙනවා. සමහර විතක මගේ දෝෂයක් වෙන්න පුළුවන් බය හිතෙන්න තියෙනවා. භාවනා කරන යනකොට මේවා කාට සිද්ධ වෙන දේවල් නමුත් මේ බණ කියන්නේ බය කරන්න දෙන්නේ. මේක වෙනම වෙන්නේ සාර්ථකයි ඒක නිසා කරුණා කළ දැනගෙන හදා බෙදා ගන්න. මේක මේ දිග පරිචිත ආසනයක් අවුරුදු 2005 ගාණක් ඇවිල්ලා කියනවා. මේක හරියට දැක්කත් ඒකට ගියා. දැක්කත් මේකට ඉන්නවා. ඒ කිසි කෙනෙකුගේ සාපයක් නිසාවත් කාගවත් පින්මදිකම නිසාවත් නෙවෙයි. ඒක ප්‍රයෝග ඥානයක් තියෙනවා. සම්මුද්දත් වික්කයික මානස කියන්නේ ප්‍රයෝග ඥානයක්. අන්නේ ප්‍රයෝග ඥානෙදි කිසි දෙයකට අනවශ්‍ය අගේ කිරීම කරන්න එපා. කිසි දෙයක් අව탁සයට ලක් කරන්න එපා. ඇති තැනට එනකන් ලැබිච්ච සෑම ලාභයක්ම පුංචි කළ කරකනවා. Taman වශයෙන් අව탁සයට ලක් කරගන්න. ලක් කරලා පස්සේ නියමයක නම් ඒක ඔප්පු කරලා පෙන්නන්න. එතකම්ම අපි යන්නේ නැහැ. ඒක සාක්ෂි වෙනවා. ඒක නිසා ඒ දුකක්ම අවිද්‍යාව නිසා තණ්හාවක් වශයෙන් තණ්හා වශයෙන් පෙනී හිටින්න පුළුවන් බව තේරුම් අරගත්තොත් අපි පුදුම අවදි භාවයකින් හැම චිත්තක්ෂණයකම එළඹ සිටි සිහියකින් ගිහිල්ලා හොඳ ලැබුණත් නරක ලැබුණා. භාවනා සතිය කැඩුනයි කිව්වොත් සති නිසා හම්බෙච්ච මේ දත උපක්‍රේෂ ලැබුණත් එකකින්වත් නොසලී ඉදිරියට යන්න පටන් අරගත්තොත් එතකොට රහතන් වහන්සේලා ගිය පාර, ආර්යයන් වහන්සේලා ගිය පාර, බුදුජාණන් වහන්සේ ගිය පාර කියන ප්‍රතිපදා ඥාන දර්ශනයට වැටෙනවා. ඉතින් මේ හැම කෙනෙක්ම දැනෙන කැපිරීමකින් තමයි මේ කටයුතු කරන්නේ. ඒ කටයුතු කොච්චර කෙරුවක්වත් ඒ නියම තනක නියම අනේක නියම මිතියෙන් ගැහුවේ නැත්නම් ඒ වැඩි වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා හිතමනාප කරගන්න නරකයි, පශ්චාත්තාප වෙන්න නරකයි, කොහොම ගහගෙන ගහගෙන යනකොට දවසක වදින්නටයි කියලා හරියට එනේන තැනට අවශ්‍ය කරන ඒ ධන්වැසිනුවන කියලා කියන්නේ ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියන්නේ අන්න ඒක දිනු කරන අපිට ඒ අනුසය අවස්ථාව රාගයේ තණ්හාවේ අනුසය අවස්ථාව වෙනකොට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් ආවට මිත්‍ර ප්‍රතිරූපකයක් වශයෙන් තේරුම් අරගෙන ඉදිරියට යන්න තම තමන්ට අවශ්‍ය ශක්තිය එතන එතන මෙහෙම එම පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතන නැත කරන සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සේවා ප්‍රවාසී පූජ්‍යපද ගරු උදේජීවන ධම්මජීව ස්වාමීන් වහන්සේ